තෙරුවන් සරණයි. අපි මේ වෙලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල නැත්නම් විද්‍යාත්මක දාන සාකච්ඡාවකට. අපි මේ පළවෙනි අංකයේ වශයෙන් ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කළා තියෙනවා. ඒ අනුව ඉදිරියට යනවා ආකාරයි. ඒ අතරවාගේදී සභාවට ප්‍රශ්න ඉදිරිපත් කරලා තියෙනවා කර්මාකණ්ඩා ධර්ම ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්න කියලා ආරාධනා කරනවා. මේ දරිද්‍ර උපේන්ද්‍රවට ඇවිල්ලා ඉන්නවා ලිඛිත ප්‍රශ්න සභාවකට කරන්නේ. මම ප්‍රශ්න කියවන්න මම ප්‍රශ්න කියවනකොට ඒක නෙමෙයි නම් අහලා තියෙන හැටි මොකක් හරි වරදක් වුණොත් කරුණා කරලා මේ ප්‍රශ්න අහපු කෙනා පැහැදිලි කරොත් හොඳයි. පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ අද සමාජයේ සියලු තැනැත්තේ හිස් කතා හෝ සම්ප්‍රලාපයි ආරෂ්ඨාංගික මාර්ගය වඩන උපාසක කෙනෙකු ඒ ගැළවී සිටින්නේ කෙසේදයි පහදා දෙන්න. මේ මම හිතන්නේ උපාසක මහත්මයා විතරක් අදාළ ප්‍රශ්නයක් කියලා. වාද කම්මලකට හොඳයි. ඉතින් කවුරු මොනවා කිව්වත් තමන් කාට වහින එකයි කරන්නේ. කවුරු මොනවා කතා කරත් මේ කෙනෙක් ගත්තොත් ප්‍රයත්නයක් කතා කරන ඇතින් කොට අමාරු වෙනවා. පුළුවන් තරම් මේ එකට ලයින් එකයි තියෙන්නේ. Eh, මතක තියාගන්න කයින් සිදු වෙන පුළුවන් අකුසල් තුනයි. ඉතින් තුනයි හතරක්ම සිදු වෙන වචනේ. අද අපයි ඉන්න බරදානක් කියන්නේ කටරක් කරගත්ත නිසා. කායික වර්ධි සුස්සා නෙවෙයි. ඒක ලේසි හදන්න. Eh, ප්‍රශ්න තියෙන මේකයි. ඒ නිසා මේ සමාජශීලී වෙන්න වෙන්න ඇති වෙච්ච ප්‍රශ්නයක් මෙතන තියෙන්නේ. අජාම් තේරුම් ගන්නවා අපි අද ඉන්නේ IT information technology කියන එකේ. ඉතින් ඒකෙන් දැනට කරන්න බැරි ගෑනික් මිනිහෙක් කරන්නේ විතරයි. අනිත් ඒකම වුණා. ඉතින් ඒ නිසා ඒකට සම්බන්ධ වීම තමයි අපි කරන්නේ මේ ජනමාධ්‍යත් එක්ක ඉන්නවා සමාජීය කරගෙන නොකර බෑ. නමුත් තරම් පුළුවන් තරම් ඒ කතා කරනවා කරන එක නතර කරන අතර ඒ සමාජය විසින් අපිට වක් කරන්න හදන ඒ තොරතුරු වලින් පුළුවන් තරම් බේරලා ඉන්න පුළුවන් නම් එතන මේ ජනමාධ්‍යයෙන් පුළුවන් තරම් ඈත්ලා ඉන්න පුළුවන් නම් හොඳයි. ආයේ මුගදෙනෙක් හිතනවා ඒක කරන්න පහසුයි අමාරුයි කියලා. නමුත් වැඩියෙන් අද තොරතුරු දන්නේ ප්‍රවෘත්ති වලට අහන්න නැති කට්ටිය කියලා මතක තියාගන්න. අහන කට්ටිය වැඩි නැති කට්ටිය දන්නවා තොරතුරු. ඒ නිසා කිසිම වෙලාවකේ වැහුවේ නැහැ, බැලුවේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. අවශ්‍ය දේ ළඟා වෙනවා. ඒක නිසා මේ තමයි ඇති කරගත්ත සමාධිය, ඇති කරගත්ත සීලය, ඇති කරගත්ත ප්‍රඥාව සම්පූර්ණ සෝද බලුට ලක් වෙන්නේ මේ කතාවට වැටීමේ ඒක නිසා මේ ඒක බරපතල කිරීමට අපි අර බුදුමේ වාහන කරන කාලේ ඒ පන්දි ස්වාමීන් වහන්සේ මතක් කරා හරීම දැඩි කතාව සම්බන්ධයෙන් ඒ ශාස්ත්‍ර වචන කතා කරපු ගමන් කරපු වචන තේරුම් අහගෙන ඇයි එහෙම කිව්වේ කියලා වග කියව ගන්න. මේ සුදු කිරුවත් ඇයි කිව්වේ කියලා අහනවා. බැන්නත් ඇයි කිව්වේ කියලා අහනවා. කිසිම වෙලාවක එකක් නැහැ. ඉතින් රසක් කියනවා මේ කර්මපත ගැන කතා කරලා මේ සතෙක් මැරීමෙන් සිදුවෙන අකුසල කර්මයම සිද්ධ වෙනවා හිස් කතාවේ කියන. සතෙක් මැරීමත් අපාගත වෙනවා කර්මපතයක්. එයා සමාන අකුසල කර්මයක් කරන හිස් වචන කතා කියන්නේ. ඉතින් සාරුපේ ඉඳලා හඳගෙන කම. යාවි හරියට කෑ ගහනවා සතුන් නොමර ඉන්නකොට මස්මාල් නොකා යනවා. ඔව් මස්මාල් නොකා ඉන්නෝනේ අනම්මනම් කතා කරනවා. නමුත් මේ පැත්තේ දෝරේ කරලා අ එකපුවාම good morning, good evening, happy birthday, new year කියලා ඉතින් පටන් ගන්නවා. ඒ පන්දි ස්වාමීන් වහන්සේ කණ්ඩාවල ගිහිල්ලා රිට්‍රීට් එක කරලා දෙනවා. ඒ රිට්‍රීට් එක කරුවාට පස්සේ කතෝලික දැන් වැඩ කරන කතෝලික ස්ථාන කරලා තියෙනවා. දවස් 10 රිට්‍රීට් එක කරලා ඉතින් අපි පොදු පොදු චිවිදේ ස්ථාන සුද්ධ කරලා කල්ලි දීලා තියෙනවා. ඊගාදරේ බුක් කරන්න ගියාට පස්සේ සෙන්ටර් දෙන්න බැරිවුවා. ඉතින් ඊට පස්සේ ගිය පාර බුක් කරනවා නම් හිතමයි ගිහිලා තියෙන්නේ. ඊට පස්සේ කිව්වලු ඉතින් අපි ඕගොල්ලන්ට කටින් අලි දෙන්න කියලා ඇඩ්වාන්ස් කිව්වා. අරසාලන සල්ලි දුන්නා. අදාළ හැලි දුන්නා. සුත්සානේ සුද්ධ කළ තිබ්බා. ඇයි මේ මේ සැරේ දෙන්න බෑ කියන්නේ කියලා. ඕගොල්ලෝ ඉන්නකම් රන් වෙලා හිටියේ එකිනෙකට කතා කරේ නැහැ. අපි එන කටියට දෙන්න දෙන්නේ නැහැ කිව්වා. විශේෂාර good morning කියන්නේ දෙවියන් ස්තුතියෝ කියන්නේ. ඒකෙන් දෙවියන් කිව්වලු ඕගොල්ලෝ දන්නේ අපේ කායර හරිය තරයි. එකේ කාට කතා කරන්න දෙන්නේ නැහැ ඉස්සාවන්නේ. අපිට සමා වෙන්න අපි හිතුවේ එහෙම නෙවෙයි. අපිත් එක්කත් තරහ වෙලා ඕගොල්ලෝ එක එකනක් තරහ වෙලා හිටියේ කියලා ඉතින් බම්මන කට්ටියට බොම්මන කට්ටියට අපි ස්ථාන දෙන්නේ නැහැ කියලා දාලා තිබුණේ. මේ බලනකොට ඕගොල්ලෝ ලොකු සීලක ඉඳලා තියෙන කියලා ඉතින් ඒක ඇත්තටම භාවනාවක් හෝ සීලයක් භාවනාවක් හෝ සීලය හෝ සමාධිය හදන එක නෙවෙයි ප්‍රශ්නේ අරසා කරන්නේ. අපි කොච්චර අමාරුයි මේක හදුවත් ඒකට නොසලකන නිසා අපිට මේ සාප වෙන්නේ තියෙන්නේ. අපි උපේන සති සීලය, අපි උපේන සමාධිය රකින්න තරම් අපි ළඟ ක්‍රියාකාරකම් නැහැ, ඇසුර නැහැ, වටිනාකම දන්නේ ඒ නිසා පෙට්‍රෝල් බොහෝ අමාරු වෙලා පිරිසක තියලා තියෙනවා. පෙට්‍රෝල් පිරිසක තිබ්බම පිළිගෙන හොදාගෙන පිළිගෙන යනවා. ඊතර ඔය අමාරිය හදාගන්නවා. හදලා තීරෂයක් කොට තිබ්බොත් තියෙන්නේ. ඒ නිසා වචනකම දන්න කෙනා උත්හාන සම්පදාන විතරක් නෙවෙයි සරකන්නේ ආරක්ෂක සම්පදාන සරකනවා. ඉතින් ඒක මම කියනවා අමාරු පරිසරයක ජීවත් වෙනවා නම් අර ඉන්ඩස්ට්‍රියල් පස්සේ කියනවා මේ මේ වලහ ගහකට නැගලා මේ වත ගන්නකොට ලොකු මීවට කන්නකොට ඌ එකාටකින් අල්ලගෙන කකුල් දෙකෙන් කරකඩාගෙන එකාටකින් වද කඩ කඩ පිටිපස්සේ වැලෙහිණ ඉන්නවා කියලා හිතලා කඩ කඩ දානවා පිටසට. ඉතින් ඔක්කොම මීවට ටික බිමට වැටිච්චාම මීවට දැන් මීවට මීවට කියලා කියන්නේ මීවට ගන්න නැත්තා. ඌ මීල පිටිපස්සේ ඔක්කොම අහුල ගන්නවා. අරුව පිටිපස්සට බලනකොට එකක්වත් නැහැ වැලෙහිණෙත් නැහැ අර මිනිහා අර පොඩි කැරගෙන දුවන එල්ලවනවලු මරණකම් අර නිවද දෙකට. ඒ වගේ තමයි අපි මේ කරණ දැනගත්තට මේවට රකින්න දන්නේ. කඩ කඩා දාන. වක්කලේ හපුරුම් කරනවා වගේ. ඒක නිසා මේ කතාවමයි අපායට හයිවේ එක හදලා තියෙන්නේ. ඒක නිකන් මොටර් එකක්. ඒක දාගත්තට පස්සේ ගෙදීම එහා පැත්තේ ගෙදීම ඉන්ටර්නෙට් වගේ මෙතෙන් දාගන්න පමණ විතරයි කියලා අපායට තමයි නැටෙන්නේ. මේක කල්පනා කරගන්න ගන්නවා. ඇත්තටම පඬිතයි කියන මනුස්සයාගේ වටිනාක මෙච්චරයි. ඉතර ඉස්සිනාන්ටලා ඉන්නවලු අධිෂ්ඨානය ගත්තාම මෑතන කතා කරන්නේ. මොනවා කන්න නැතත් මොනවා බොන්න නැතත් මధుරෝ හිටියත් මොනවා වුණත් කතා නොකරනවා. ඒනකොට ඕන දෙයක් රණ්ඩු කරගන්නilla පැත්තකට ගන්නවා. ඉතින් ඉස්සිනාන්ට කෙනෙකුට ලව කතා කරන්න පුළුවන් වුණොත් ඉතින් ඒ ඉස්සිනාන්ටම රහස ගන්න පුළුවන්. ඉතින් මිනිස්සු ගිහිල්ලා ගොඩාක් කල් ධර්මදී ඇදලා උපස්ථාන කරනවා මේ වචනයක් ගන්න. ඒක අපේ තේරවාදී ශාසනයේ ලොකු චෝදනාවක් තමයි කතා වෙදී කියන්නේ. කර්මස්ථානාචාර වලට පවා චෝදනා තියෙනවා. සෙන් බුද්ධහක් කට්ටියත් එක වන්නකොට අපේ කට්ටිය කතා වෙදී. ඉතින් ඒක කවුරුත් වගේ ඒක සාමූහික පත්තර කරගන්න කට්ටිය. ඊළඟට සක්මන් භාවනාව සම්බන්ධව ප්‍රශ්න කතා කරන්න. ප්‍රශ්න දෙකක් තියෙනවා දෙකම සක්මන් භාවනාව සම්බන්ධයෙන් තියෙන මම දෙකම එකට කියවන්න. පළවෙනි ප්‍රශ්නේ අහන්නේ ගරු ස්වාමීන් වහන්සේ භාවනාවට වාඩි වෙන්නට පෙර කාලය සක්මන් භාවනාවට සුදුසු නැත්නම් එක්සැම්පල් කියලා දාන්න එළියේ සුළඟ වැඩි නම් රැස්සනම් ඊට පස්සේ යෝග එක්සර්සයිස් කරලා භාවනාවට වාඩි වුණාට කමක් නැද්ද කියලා කරුණාවෙන් පහදා දෙන්න. ඊට පස්සේ තව තව සක්මන් භාවනාවටම සම්බන්ධ ප්‍රශ්නයක්. සක්මන් භාවනාවේදී සිත එකතන තබා ගැනීමට හොඳම ක්‍රමය කුමක්ද? අනපලිත දර්ශනක විකල්ප කීපයක්ම තියෙනවා. එකක් තමයි යෝග එක්සර්සයිසස්. ඒකේ ප්‍රධාන වශයෙන් පුරුදු කරපු කෙනෙකුට නම් සර්වාංගාසනයේ සීතාසනය වගේ එකක් කරගන්න පුළුවන් නම් ඒක සම්පූර්ණ නිකන් මේ ඇඟ එනර්ජි මොබිලයිස් වෙලා එනවා. ඒකත් හැබැයි වෙලා තියෙන්නේ මේ පිටකට ඉන්න ධනක විසුණු වාසිකට හෝ තක්නිරු තමෙමර අමාරුයි කරන්න ගැතිය තියෙනවා නමුත් කරන්න පුළුවන් නම් පිටුණු විදියට මේ නැගේ සමබර කිරීමක් කරනවා අනිත් එක තමයි මේ රිෆ්ලෙක්සොල් විමසන්නේ පාන් විලා හොඳට කකුල් දෙකයි අතපතුල් දෙක හොඳට කරගත්ත කෙනෙක් නම් ඒ මසාජ් කිරීමෙන් විශේෂයෙන්ම දැන් ඉන්නේ මේ ඇටපේලිය සම්පූර්ණම සංස්කෘතියේ ට්‍රිපල් බර්ම කියලා කියලා කියන්නේ මුළු ඇඟම ලක් කරලා දෙන ගැටයක් තියෙනවා. ඒක දිහේ වෙලාවේ කරන්න බෑ. ගොඩක් කල් පුරුදු කරපු කෙනෙකුට තමයි කරන්නේ. එළියට යන්න බෑ පරිසරය දුෂ්කරණ ඒ මසාජ් ඒ මසාජ් කරන්න පුළුවන් නැත්නම් වර්තන මසාජින් මැෂින්ස් තියෙනවා. කකුල තිබ්බහට මම හිතන්නේ ඔය සිංගප්පූර් එයාලයින් එකේ සිංගප්පූර් එයාපෝට් එකට ගියා නම් ඒකේ තියෙන වාඩි වුණාට පස්සේ කකුල දෙක හොඳට මසාජ් කරනවා නිකන් දෙන්නේ අනිත් එක මොකද කියනවා පොඩි ලොරක් ගන්න දාපුවා කකුල දෙක දාපුවා මසාජ් කරනවා ඒකත් එකක් තමයි අනිත් එළියේ මොම නැතුව ඒ ඇතුලේ සක්මන කරන්න පුළුවන් ඉතින් කොහොමද කරලා පුළුවන් නම් හොඳම වැඩේ තමයි ඇත්තටම සක්මන් කරන එක සමහරක් පමණ ලොක නැත්තම් අරවා తాවකාලික පිළියම් තමයි අනිත් එක සක්මනේදී ඉන්ටග්‍රේෂන් කියනකොට ඒක මොකක් අදහස් කරනවද නැහැ. ඉතින් එක තැනක තියෙනවා නම් ඒක දැන් වාඩි වෙන්න ඕන කියලා හිතන කතා කරනවා තමයි. දැන් අපට ඔබේ හොල්මනේ හරියට යනවා. ඉතින් ඒකකොට එක තැනක් යන්න බෑ ලක්කන. ඉතින් ඒක හිත එක තැන කරනවා කියන එක අදහස් කරන්නේ හිත පොතෙන් යොමු කරන්න ඕනේ කියලා කියන්නේ. නැත්නම් කියලා හිතනවා නම් සංසන්දනාත්මක තේරුම් ගන්න ඕනේ පරියන්ක තරම් සක්පන හිත එක තැන් කිරීමට නෙවෙයි යොමු වෙලා තියෙන්නේ හිත රත් කරලා ගන්නයි මොබිලයිස් කරන්නයි වීර්ය වඩලා දෙන්නයි ඒ නිසා ඒක ගන්න නරකයි හිත එක තැන් කරලා ගන්න ඒක හිත එක තැන් කරන්න ඕනේ ශක්ති පුරු කරලා රබෝමක් කරලා දෙන එක තමයි කරන්නේ මම සමහර වෙලාවල් වලට ඉදිනදා වල ගොඩාක් හිත නරක වෙන වැඩ වුණොත් චිත්ත පීඩාවට ආව සක්මනේදී අප්‍රමාණයකට පිළියම් කරලා දෙනවා. හැබැයි ඒ වගේ වෙලාවට ඇත්තටම පණියකට ගිහිල්ලා වැඩක් නැත්නම් හොඳ හොඳටම අවුල් වෙලා තියෙන්නේ. ඒ වෙලාවට මේ මදහක් සක්මන හොඳයි. සක්මනේ පස්සේ තමයි මොකක් වෙලාවට සමාධියට බර පරියන්කකට ගිහින් තමයි හිත එකඟ කිරීම වෙන්නේ. සක්මන තියෙන්නේ හිත වීර්ය වඩා ගන්න නැත්නම් ඒකට කියන්නේ අපි තපස් ආතාප වීර්ය රැප් කිරීම තමයි. ඊළඟ ප්‍රශ්නය අහන්නේ ගිහි ජීවිතයේ සිටිනකොට දිනපතා අනුගමනය කළ හැකි භාවනා පිළිවෙත කුමක්ද? උදේට මෛත්‍රී භාවනාව කොට සමත භාවනාව කොට වරණ කර දෙන වන්නාව කියලා දවස තුල සතියෙන් සිටීම ප්‍රමාණවත්ද? මේකදී කියනකොට ප්‍රශ්නික අහිතා යනවා ගීකම රකින්න ඕනකම තියෙන භාවනා රකින්න ගීම ඉඳගෙන ඉතුරුට කරන්නේ මගේ ඒකට වගේ තමයි ගීයකින් ආගත්තා නම් ලේසියි මම ඕක කරන්න බැරි කියලා නම් විවරක් කරගත්තා ගීක මේ තියෙන්නේ පුළුවන් තරම් අවුල් කරන එක තමයි ගී කියන්නේ ගිනි ගයක් බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා අබ්බෝකාසෝ පප්පජෝ සම්බාධෝ කරාවාසෝ ගෙදරතොර ජීවිතයේ අවුලක් කුරුළු කැදල්ලක් වගේ ගිය ගිය තැන පටල වෙනවා. අන්න අලියක මේ කැලේ විදිනා වෙනවා. ඉතින් ඒක ඕගොල්ලෝ කැමති නම් ප්‍රශ්නයක් නැහැ. ඒක කරගෙන ඉන්න එකයි කියන්නේ මේ ඒකේ ඉඳගෙන මේ අසුචුවලකම හරිම පිරිසුදු වෙන්නේ කොහොමද කියලා අහන්න. සමහර හන්දක් කියවොත් හොඳද, ලක්ෂ්‍යවොත් හොඳද? ඒ වගේ තමයි. ඉතින් ඒක කියලා මේ මේකද ලොකු ඕනම කෙනෙක් මම දැකලා කියනවා මේ ගීකම දකින්නේ කොහොමද කියලා භාවනා රකින්නට වැඩිය ගීකම රකින්න කොහොමද? භාවනා මොකක් කරන්නේ ගීකම රකින්න ඇති. ඉතින් මට ඇහෙනකොටම hina යනවා. මේ මොකද්ද රකින්න හදන්නේ කියලා. මොකේද මේ හටන? මම ගීකම කියන එක මොකද්ද කියන්නේ? ඔහේ ලියවිලා තියෙන එකක්ද මතක. මනුස්සකම කියලා ගන්න ඉවරනේ. මනුස්සකමට ගත්ත ගමන් අපි අතර ඔක්කොම සමකමක් තියෙනවා. ඒක 100 100ක්ම හදා වෙලා ගන්නවා. මේ ජීවිතම ලොකු කරගන්න. ඒක රකින් පටන් අරගත්තා ඊට මතක තියාගන්න මනුස්සකම නැති වෙනවා. ඔන්නර වැඩි වගේ ඉදමයින කතා කරන්න ගියොත් මනුස්සකම නැති වෙනවා. ඔන්නර වැඩි කාන්තායි දින් ගැන කතා කරන්න ගත්තොත් මනුස්සකම නැති වෙනවා. ඔන්නර පුරුෂයිති ගැන කතා කරන්න ගත්තොත් මනුස්සකම නැති වෙනවා. ඔන්නර දුප්පතුන් ගැන කතා කරනවත් මනුස්සකම නැති වෙනවා. ඔන්නර මොන පොසත් කෙනෙක් ගැන කතා කරන්න ගත්තොත් මනුස්සකම නැති වෙනවා. ඒකට වෙන්නේ මොකද්ද? අපිට සමසේ බෙදා ගන්න පුළුවන් ගැටි වෙනවට කොහෙද යන්නේ? ඒක ගිහිය කියන එක මනුස්සකමට ගන්න එක ලාන මිනිස්සෙක් වශයෙන් භාවනා කරන්න ඕන හොඳම දේ අහනවා නම් මම කියන දවසකට පැය 24කුත් <laughs> විනාඩියක් කරන්න. ඒකට විනාඩියක් පහන් කරලා නිකතරක් පෙන් කරලා හරියන්නේ නැහැ. පැය 24කුත් විනාඩියක් දාලා භාවනා කරන්න මොකද මේ ඒකේ තියෙන වටිනාකම මේ ආනන්ද වක්කටි අය බලනකොට මේ භාවනාවනේ කරන්නේ. ඉතින් ඒක කවුරුහරි කිව්වොත් තමයි පැය 23ක් භාවනා කරලා පැයක් භාවනා කරන්න කියලා මම හිතන්නේ බැනුම් අහන්න බැනුම් අහන්න ඒ ප්‍රශ්න උත්තර දෙන්න පුළුවන්. ඒසත් අවශ්‍ය පුරාවට දකින්න. ඒක දෙලා පරියන්කේ අප්‍රමාණික කරන එක මම සක්මන් කරන්න. ඒල පරියන්කේ කියන එක තමන්න තමන් කරගන්න මෛත්‍රියක්. තමන්න තමන් කරගන්න අර්ථ සිද්ධියක්. තමන්න තමන් කරගන්න අනුකම්පාවක් කියලා හිතන්න. ඒක liverලා එහෙම කරන්නේ නැතුව තමන් තමන් කියන මානුකම්පාව නේද ජීවිත අවුරුදු 100ක් ඉඳලා මැරෙන්න හිතන බය මැරෙන්න වෙලාවේ මොනවා හිතේද කියලා මොන හම්බ කරලා තියෙන්නේ මොන જાති ජීවන කතාව කතා කරවත් මම වෙලා දිද්දුවා මරණය හරවක්වත් නැහැ දැන් ඉන්නකම් ජොලිය ටිකක් වාඩි වෙලා හිටියා නම් අනුගාමී ඒක ජොලිය හරියි ඒ වෙනත්නම් මරණකම් හම්බ කර මරණකම් කඹරනවා කියලා වැටෙන බාහිර නෝබල තරහ වෙනයි තියෙන්නේ මරණකම් කඹරනවා කංගොඩ වල පොරොද්දට මරන වෙලාවට බලනකොට නාටකු තොවිලකුත් නැහැ බෙරේ පළුවකුත් නැහැ. ඉතින් සාර ත්‍රිවිධ දෙක පිටපස්සේ දෙලා ලියලා තිබුණා මේ ගණන්කාරකම් හයිය තියෙනකම් අම්බුකාරකම් සල්ලි තියෙනකම් ආඩම්බරකම් නිලේ තියෙනකම් මේ ඔක්කොම කම් මෙලමින් යනකම් <laughs> මේ සාමේ කොරෝනාගේ පොඩක් මතක තියාගන්න මානසික නාම මොකක්ද අදාළතාවය කියලා. අපි මොන්න තරම් අම්බුකාර ජීවිත ගත කරා මොන්න තරම් උගත් ජීවිත ගත කරා මොනතරම් හම්බ කරලා තිබ්බා මොනතරම් ලාභ සත්කාර හම්බ කරා මරණ මොහොතේ සියල්ල බින්දුවෙන් වැඩි ඕනම ගාන බින්දුවෙන් වැඩි කොහොමද ඉතින් ඉන්නකම් හදා බෙදාගෙන සහෝදර කමේ අයියෝදාගේ පරිණ කාමේ තමන්ගේ නම් කම්පයන් කටයුතු කරන්නේ එක් එක්කත් බැටර නැහැ කියනවා මම වෙලාවට සන්තෝෂයි ඌනෝ අතිත්තෝ කාමදාසෝ අතෘප්ති කරව ඌන කියලා හිතව කාමරාජිනේ කාමරාජධානියේ බැලම හිකම් කරපු විදිහට ඒ වුණ විදිහට තමයි බැලන්නේ කියන්නේ. ඒ නිසා ඉන්නකන් තමන්ගේ අර්ථ සිද්ධිය බලාගෙන පරිසර දූෂණය කරන්නේ නැතුව ඒ වගේම තමන්ගේ කය හිත ඉඳ කරගන්නේ නැතුව මොඩරේට් ලයිෆ් කියලා කියන ආරම්භික මතන් දාගේ ජීවිතේ ගත කරන්න පුළුවන් නම් ඒක දවසින් දවස දවසින් දවස වෙනස් වෙනවා මිසක් කරන්නේ මෙන්න මේ කාලසටහන කියලා කාලසටහනක් කරන්න බෑ. ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ඒ අතුරුද යනකොට අර්ථ දීති ගන්න හිතන වෙලාව වැඩි වෙන ගැටියක් තියෙනවනම් බින්දුවෙන් පටන් ගන්නත් ගන්න එකෙන් පටන් ගන්නත් ගන්න. හැමදාම ඒක වැඩි වෙනවා. ඒක සීගොට වැඩි නැතුව කරන්නේ නැහැ. Tamange ක්‍රමයේ Tamange තේරෙන්නේ අලුත් වචන සෙට් එකක් තියෙනවා නම් මම කියන්නේ උදේකලා වැඩි වෙන හැටි බලන්න. විවේකී වැඩි වෙන හැටි බලන්න. සාමකාමී බව වැඩි වෙන හැටි බලන්න, විස්්‍රාම වෙන ගතිය වැඩි වෙන හැටි බලන්න. එතකොට අපිට කොක්ක දාන්නේ කවුද? කිට්ටුවක් දැම තමයි. අපි විස්්‍රාම වෙනකොට මුස්ලිම් මිනිස්සේ කතරිම අපිට දොස් කියන්නේ නැහැ. මධ්‍යස්ථ කෙනෙක් දොස් කියන්නේ නැහැ. වෛරකාරී දොස් කියන්නේ කිට්ටුම වන්ත මනුස්සයා තමයි කියන්නේ. උදේ කලාව වුණොත් විවේක වුණොත් විස්්‍රාම වුණොත් අපි රාමකාමී වුණොත් ඒගොල්ලෝ කියන්නේ ඒක ආයෙකට ගන්න කලකුයි නැහැ කියලා. කවුද දන්නේ මේ අයෝ නෑදෑයෝ නෑදෑයෝ. ඔයගොල්ලොත් එක්ක ඉන්නකම් අය නිසා වැය මිලක ආයක් නැහැ. ඉතින් මම බණේ කතා කරන්නේ ජීවිතේ එක්ක කියලා මම හොඳට දන්නවා. ඔයගොල්ලෝ මම කියනවා කැමති නැති බවත් මම දන්නවා. නමුත් මේ තමයි ඉතින් හම්බෙලා කතා කරන්නේ කියන එකට. ස්වාමීන් ජීවිතේ ඉඳගෙන මේ පිළිවෙත රකින්න එක වැඩි උතුම්ද පැවිදි ජීවිතේ ආයතර ප්‍රශ්නයක් නැත්නම් නැත්නම් ජීවිතේ ඉඳගෙන භාවනා කරලා හරි හරි පිළිවෙත රකින්න එක උතුම් උතුම් කියන වචනේ හද්දවම දන්නේ නැහැ හැබැයි සමහර පැවිදි අයට වැඩිය ජීවිතේ මේ පිළිවෙත රකින්නවා නම් ඒක පැසසුදු සහිතද? නෑ ඒකේ තියෙන සෙල්ලක්කාරකම. අර සෙල්ලක්කාරය නම් තමයි පහසුකම් තාත්ත නෑ ඒම පහසුකම් තාත්තේ තියෙන කෙනාට වැඩිය වැඩ පෙන්නනවා. ඒකයි සෙල්ලක්කාරකම. ඒ නම පරිකල්පනේ සුද්ධකේ කරකෙවේ ඒ සුද්ධ කියනවා අපේ සාතර ළමයි ආයෙත් හදෙනෙක් හිටියයි කියලා නෝවිකේ කාර්යයේ එයා කිව්වලු මේ දුවන්න පුළුවන් ටිකක් ඒ නිසා මේ තාත්තා කිව්වලු ස්පයික්ස් දෙයක් කරන් දෙන්න. ස්පයික් කරන දුවනකොට දාන තාත්තා කලු දිනුවාට පස්සේ දාලා කරන් දෙන්න. ඔතීට උඹට පුළුවන් නම් වැඩ දෙන්න බං ස්පයික්ස් නැතුව. අන්න එතකොට උඹ ස්පයික්ස් කරන් දෙන්න වටිනවා කිය. ඒ නිසා අපට ඕන ඕන දේවල් කරන්න බෑ. දිනන තරගෙදී දිනනට පස්සේ මම කරන් දෙන්නම්. ඒක යා කියන්නේ ඔය ස්පයික්ස් තියෙන කට්ටියත් එක වයිට් එකක් දීලා ස්පයික්ස් නැතුව දුර වෙන්නපන්. ඒකයි ඒක තියෙන සෙල්ලක්කාරකම. පහසුකම් අමුරට බල කවුරක්වත් කරන්නේ නැහැ. ඒ ජීවන් ජීවන් දර්ශනෙම වෙනවා. ඒක නිසා අමුරට මතක තියාගන්න මේ තියෙන එකේ කරන්න මනුෂ්‍යකම විතරයි මම මේකම පැවිදි කරන ඥානකම් පිළිමුකම නෙමෙයි මම කතා කරන්නේ. මනුෂ්‍යකම නැතිනම් ඔය මොන නතර වතුන මනුෂ්‍යකම තමයි. ඒ නිසා ස්වාර්ථය සලක ගන්න කර්මණියන් අත් කුසලේන යන්තං සන්තප්පදං අභිසමෙච්ච සක්කෝ උදුච සුදුච සුවච සම්දාත් කුසලේ සලකන කෙනා මෙන්න මේ ගුණ ටික වඩන්න ඕනේ. ඥාන පිරිත පිරින් කියන දේ කියලා කන්නේ හිත සූත්‍රය බුදුහාම කියලා නෑ. පැවිදි පැවිදි කියලා නෑ. සිංහල බෞද්ධ අතර බොහෝ ප්‍රසිද්ධයි කර්ණීය මෙත්ත සූත්‍රේ. ඔය කර්ණීය මෙත්ත කියලා කිව්වට ඔය තියෙන කර්ණීයන් අත්ත කුසලේන කියලා. අත්ත කුසලේ කැමති කෙනා විශේෂයි. අපිට කර්ණී මෙත්ත කියලා අපි ඒක මෙත්ත සූත්‍රය කියලා දානවා ලාට. අට කුසලයේ සලකන කෙනා මේ ගුණ ටික වඩන්න ඕනේ. අට කුසලයේ සලකන කෙනා ඉස්ටි පුරුත ධානය පිළිමේ දිංගල බෞද්ධ කතෝලික මොකක්වත් නැහැ. ඉතින් ඒ නිසා Tamanta අට කුසලයේ ගන්න තිනම් අන්න ලයිස්ට්ෝ තියෙනවා. ඒකට අර ඊට ඉස්සලා මේ එක එක භාව ස්ත්‍රී භාව පුරුෂ භාව පරිදි භාව පරිදි භාව දාගන්නේ මේ දේශයට ප්‍රශ්නේ පැනලා යන විතරයි. අපහසුකම් කියන්නේ දිනන එක තමයි. දැන් පහසුකම් හැදෙන්න ඉස්සෙල්ලා අපහසුකම් මැද කටයුතු කරන එක තමයි ඉස්සෙල්ලා කරන්නේ. මම කියන්නේ මෛත්‍රී භාවනාව ගැන සමහරෙක් අපි මෛත්‍රී භාවනා කරනවා කෙනෙක් අපි අකමැති කෙනෙක් ඉන්නවා නම් තරහක් තියෙනවා නම් වෛරයක් කොයි හරි තියෙනවා නම් ඒගොල්ලන් එක තැනකට වෙලා ඉඳගෙන මෛත්‍රී කරනවා කියලා මෛත්‍රී භාවනා කරනවා. ඊට වැඩිය හොඳ නැද්ද මේ මෛත්‍රී භාවනාව එයා වෙනුවෙන් කරනවට වැඩිය එයාවම කන්ෆ්‍රන්ට් කරලා ඒ තරහ නැති කරගන්න එක ඊට වැඩිය ලොකු දෙයක් නේද මෛත්‍රී භාවනාවට වැඩිය. මේකෙදි කියන්නේ මෛත්‍රිය නිසා මනෝ කර්ම, වචී කර්ම, කාය කර්ම කියලා. මේ කටයුතු වලදී ආධුනිකයට හොඳ මනෝ කර්මෙන් පටන් ගන්නවා. මනෝ කර්ම පටන් ගන්නවා කියලා කියන්නේ ඉස්සල්ලාම තමන්ගේ මෛත්‍රී සාගත මනසක් හදා ගන්නවා. ඒක සඳහා සිද්ධි බහුල තැනක ඉඳගෙන කටුකරෝසන තැනක ඉඳ කරන්න බෑ. ඒ තමයි මනස අපි කියනවා මයිති මනෝ කර්ම හදන යාම දවස හොඳම වෙලාව ගන්න. හොඳටම වාඩි වෙන්න. පහසුකම් තියෙනවා වාඩි වෙලා තමන් මම වෛර නැති ගැටුම් නැති කෙනෙක් වඩපත් වේවා කියලා හිතලා ඒ හදාගත්ත මනෝ කර්මය අර විදිහට මදහත් කටියට බෙදෙන එක තමයි අටුවා පිළිගත්ත ක්‍රමය. ඊට පස්සේ එවැනි මනෝකර්මයෙන් තමයි හිත ආදි කරගත්තට පස්සේ තමයි හිත ඉමුනයිස් කරගත්තට පස්සේ ඒ සිද්ධිය වෙච්ච කෙනෙක් හම්බ වෙලා ඒකනත් එක්ක මෛත්‍රී කරන්න යන්නේ සාමාන්‍ය පැවතුම් කරදු කරන කම බලනවා මොන කිසිම සිද්ධියක් ඇති කරගන්න උනොත් අර බාංකු පිටිය කරන් ගන්නවා වගේ ඒක කියන්නේ ස්නේහනේ කියලා. මෛත්‍රී කියන වචනේ තමයි ස්නේහ. ස්නේහ කියලා කියන්නේ ලුබ්‍රිකන්ට් එකක්. දෙන අරකට ෆ්‍රික්ෂන් එකක් එනවා නම් විචාරාසිය කරන මතුලට කස කස කස කස දාලා හදයක්. ඔය කන්දාති කරන පොත කියන තරතුලන්න ඉන්නේ. ඒලත් ඉන්නේ. එනිසා අපි දන්නා කන්දාතියක් නැහැ. තිල්ලෙන් හදන්නේ. ඒ අරන්ට අරක තින්න හදනවා කියලා පොඩ්ඩක් අර මෛත්‍රී තම හදාගත්ත මෛත්‍රී මනෝ කර්ම පොඩ දැම්මඩ පස්සේ ඒ කෙනා එළිලා ආවට ගැටුම් කරගෙන තමයි දැනගන්නවා. ඒ විතරයි ඕබෝ අනිවාර්යයෙන් තමයි වැරදි කියලා ගන්න මේවා කරන්නේ. ඉතින් ගැහුවයි කියලා හිතන්න නැත්නම් ක්‍රියාකාරකමක් කරනවා කියලා. එතන මනසේ කාය කරනවා. හැබැයි ඒ දේ කරන්න බෑ. කරලා වැඩකුත් නැහැ. මනෝ කර්මය සකස් කරන්න නැතුව ඒකට මොනේ ලෝකට ඉච්ඡාවක් කෙරෙන්නේ. රංගපෑම. ඒ නිසා ඒක කරනකොට කාය මනෝ කර්ම වචී කර්ම මනෝ කර්ම ක්‍රමේ තමයි කරන්නේ. ඒ නිසා හොඳට මනෝ කර්ම හදාගත්ත කෙනා තමයි අරව කරන්න පුළුවන්. නමුත් ලෝකෙට පණිවිඩය යන්නේ මනෝ කර්මෙ නෙවෙයි. මොකක්ද කියන ආචාර ධර්ම වලට යන වචනෙන් හරි ක්‍රියා වෙන්නේ එතෙන්දි තමයි නිස්සබ්ද බණක් කියන්නේ ක්‍රියා කරන හැටියෙන් නිස්සබ්ද බණක් කියනවා සිද්ධක් වෙනවා සිද්ධක් වුණාට පස්සේ තමයි වැඩ කරන්නේ සිද්ධින් අතරේ ඒක ප්‍රයෝජන ගන්නවක්වත් වැඩ පෙන්නන්නවක්වත් නෙවෙයි මේකෙන් මේ තුවාලේ සනීපෙන විදිහට පැත්තකටලා ඉන්නවට වැඩිය එන්කවුන්ටර් එක හොඳයි තුවාලේ සනීප වෙන්න නම් නයි වේදෙන වේරණේ සම්බන්ධීද පුදාට තමන්ගේ පැත්තේ සොකත් හොබලක තියෙනවා ඒක නාවේ යාගේ ද්වේෂ පිට කරන් විදාරිනවා. අතනේ හරි කියන්නේ. පිට කරනකොට තමන්ගේ පැත්තේ ඉඳගෙන පුළුවන් තරම් බලන්න ඕනේ ආය ෂොක් එක පිටිවසර දෙන්න නැතුව අරගන්න. ඒක හරි මේ මෛත්‍රී කරන්නේ ක්‍රිකට් ගෑහිල්ලක් වතරදී. බෝල දාන දාන දාන එක අමාරු කර බැට. ලැල්ලල්ල නපුරවකට සික්සර් ගන්න. එයා දෙන්නේ නේ අපිට සික්සර් ගන්න. අපි බලනවා පුළුවන් විදිහට බැට් කරන්න. ඉතින් ඒකට බලනකොට ඒ වෙලාවක අපි අතින් මේ සිද්ධ වෙන ඒ හාමනියක එනකන් සමතුලිත කිරීමේදී හොඳට ජීවත් වෙන බව තේරෙනවා. ගැටුමක් ඇති වෙන දින අවස්ථාවකට ඇති කර ගන්නවා නෙවෙයි අවස්ථාව දීලා ලෑස්තිලා යන ඉමුනයිසලා. ඉතින් ඒකකොට අපිට තේරෙයි අපේ අම්බල තාත්තලා අපි හදන්න මානසික වෙනකොට අපි කොච්චර අම්බල තාත්තලට කෙනිකම් කරලාද මේ තියෙද්දි ටිකක් අවුස් කරලා නඩු හක් කරලා ගන්නවා කිව්වහම ඉතින් තේරෙනවා මේකට වෙන පිටරට උලින් ආදර්ශ ඕනෙත් නැහැ බන ඕනෙත් නැහැ. අපේ අකුංචි කාලේ ගියාම අපි අපි හිතන්නේ අම්මා තාත්තලා ඔක්කොම දිනන අපිට දෙන්නේ නැහැ කියලානේ. නිසා ඉව උතුර ගන්න ආදරේ උතුර ගන්න බුදුලේ උතුර ගන්න දැනුම උතුර ගන්න අපි අම්මා තාත්තලා දෙකට හිටු කරනවා. නැත්නම් ඒ ඇත්ත දරුවන්ට හොඳම දේ දෙන්නේ ඒ ජීවිතය අතර දින කවදාද උඹට තේරෙයි උඹ කවදාද අම්මා කෙනෙක් වෙච්ච දාන. ඉතින් මනාමන ගන්න ඉත මනාවේ දීක ජීතු වේ. උඹේ උඹේ නැතේ බින්දු ගන්න. හිතමතේ දීක ජීතියේ සියානුනොත් මමත් නෙලා විනක. උඹේ දුවත් හිතමතේ දීක ජීතිනේ සියානුනොත් මමත් නෙලා විඳපු දුක දැනේ කියලා තේරෙන්නේ. අපේ ගුරුවරු අපි මෙතෙන් එනකන් ඒ අත්ව අපිට කොන්දේසි විදිහට හිතව කරපු උදාහරණ. ඒ වගේම දෙමාපියෝ කරපු උදව්. එතකොට බලනකොට තේරෙනවා අපි කොච්චර නැහැද කියලා. අපි ඒකේදීත් මේ පුංචි කෙනෙක් දරපුවාම අපේ මානකාරොන්ට ඔලොමල කමට අපි ක්‍රියා කරන්න හැදුවට අපිට ඒක හොඳම අවස්ථාවක් තමයි අන්න අපට කරකන්න ඉදිරියට ඉවත් වෙච්ච මනසත් එක්ක මෛත්‍රී කරගෙන ඒකට කියනවා මේ මාත්‍රි මම මට අම්මට අපට විචාර දුන්නාමයි ඉන්නේ කියන්නේ කම්පන්සේෂන් කරනවා ගුරුවරුන්ට කම්පන්සේෂන් දෙනවා එතකොට මේ ලෝකෙට මොකද්ද ආඩර් කරන්නේ කාටවත් තේරෙන්නේ නැහැ මේ මිනිස්සයා ඉතර තමන්ට බණිති ගහද්දී මේ ගැටෙන්න තු ඉන්නේ කියලා. ඉතින් අපිට වෙන ක්‍රමයක් නැහැ. අපේ ගුරුවරුන්ට අපේ දෙමව්පියන්ට අපේ ආධ්‍යාත්මික ගුරුවරුන්ට උදව් කරන්න. එකම දේ තමයි සමගිය වෙන්නේ මේ මම හිතාගෙන ඉන්න එක තමයි ඇතුළතින් පුළුවන් තරම් මම පැත්තෙන් බලන මම නිවන පතනවා. එළිය ඕනම දෙයක් මම කරනවා සාපේක්ෂව. ඒ අවස්ථාව හැටියට ඕනම දෙයක් කරන්න මට කාටවත් පග වෙන්න ඕන කමක් නැහැ සාමය වෙනුවෙන් කැප කරා කරලිවත්ලා මම තනි වෙච්ච වෙලාව මම බලන මගේ ඉන්නේ විදියේ තියෙන සංකේතය ඒ නිසා එහෙම ඉන්නවනම් ඒ පිළිසෙට කියන්නේ නැහැ ඒ කියන්නේ එහෙම පිළිසක් විශ්වාසයක් තිබුණාට පස්සේ ඔක්කොම නැහැ වගේ ඊට පස්සේ අපිට බය වෙන්න දැන හදිසියකදී ප්‍රශ්නයක් බෙදා හදා ගන්න පුළුවන් ඒ නිසා ඒක අපි ඒ මනෝ කර්මය පෞද්ගලික වැඩක්. සත්‍ය කර්ම කාය කර්ම ආචාර ධර්ම කියන වැඩක්. ඉතින් ඒකෙන් තමයි අපිට පුළුවන් වෙන්නේ මේ වෙච්ච තුවාල සනීප කරන අතර මාන වර්ගයාගෙම අපේ ජීවිත සංසාර පුරාවට අපේ අධිකාරක දසාදානයක් වෙලා තියෙනවා ඒකට බන්දිවන්න වෙන අර ඉස්සරහින් මනුස්සයෙක් එක කරන වෙනවා ගරු ස්වාමීන් වහන්සේ දවස පුරා සතියෙන් සිටීමට ප්‍රයත්නයක් දරමි. අචේතනිකව එදිනදා කටයුතු කරගෙන යාමට තත්කරන විට හේතුවක් නිසා ක්‍රියාවක් සිදුවනවා යන ධර්මතාවයට වැටෙමි. මෙය තවදුරටත් කරගෙන යාමට අවශ්‍ය අවවාද කරුණාවෙන් දෙන්න. උඟක් වැඩ අනවශ්‍ය ලෙස අතහරින්න හිතනවා. ඒකෝප් එක සීනි කිරි දාන එකත් අනවශ්‍යද කියලා හිතනවා. මෙය බැලන්ස් කරගන්නේ කෙසේද? ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේ භවයේදීම නිවන් සැප පතමි. ඇත්තටම මේ කිඹුලක සූත්‍රයේ හෝ සමිති සූත්‍රයේ ගත්තොත් දාසු ප්‍රාසතිය නිඳ දෙයක් නෑ. අපි දැනගත්තත් නැත්නම් අපි ඉන්නේ සතියෙන් තමයි. සතාධිපතිය කියලා කියන හැම හිතකම සතිය අධිපතිකම් කරනවා. අපි ඒක දන්නේ නැති නිසා අසත්‍යමත් කියලා කිව්වට කාටවත් අපි අලුතෙන් කඩේ සුපර් මාකට් එකේ ගන්න දෙයක්වත් නැහැ අයින් කරන්න දෙයක්වත් නැහැ අපි වෙලා තියෙන්නේ තණ්හා වැඩිකම නිසා මාන්න වැඩිකම නිසා සක්කාය දිට්ඨි වැඩිකම නිසා සත්‍ය අධිපතිකමට මුරුදු වෙලා ඉන්න මේ චෛතසිකේ පැත්තකට දාලා වැඩ කටයුතු කරනවා පැත්තකට දාපුවා ඒ හිත දාන්න. තමන් කියවන වැඩ වැඩ ඒ හිත දාන්න. ඒ නිසා සත්‍ය කොහොමඩක්වත් අලුතින් දෙන්නට දෙයක් නැතිනම් සත්‍ය තියෙනවා අර සතිය පිළිහිටවන නැත්නම් සතිමත් වෙන්න හදනවා කියලා කියන්නේ දැනගෙන දැකගෙන සතියට මුල් කුටුව දෙන එක තමයි. පටහව ඉස්සර වෙන්න හදනවා නම් ඔබ පැත්තකට ලයිට් කරා. ඔබට ඔබ වැඩි ඔබ කරපන් සතිය තමයි අද සභාපති කරන්නේ. මේකේ දඟලන හදනවා කියනවා ඔබට වෙන මාතෘකාවක් මෙතන හිටපන් සතිය තමයි සභාපති කරන්නේ. සමාජයෙන් නගන හදනවා සමාජයේ හිටපන් ඔබ ආගමේ සතිය තමයි අද සභාපති කරන්නේ. ප්‍රඥාවක් කියලා අපි මේක අපි අපි කියලා කියන්නේ තමයි අර විල් එක කියලා ගන්න වෙනවා. චේතනාව කියලා කියන තමයි. අපි සංස්කරණයක් කියලා එකක්. ඒක ඉතින් කරන්න පුළුවන් තරම් මේ ශ්‍රද්ධාවෙන් යුත කොල්මක් කරන්න හදාගන්නේ නැහැ. ප්‍රඥාවෙන් යුත තීක්ෂණ කරන්න හදාගන්නේ නැහැ. සමාධියෙන් යුත අප විදිහට දෙන්නේ නැහැ. වීර්යයෙන් යුත අනුපාරගෙන යන්න දෙන්නේ නැහැ. අපි දන්නවා බල හතර දිනක වැඩ කොහොම තමයි. මේ සතිය තමයි අද සුපෝයිස් කරන්න කියලා හැම වෙලාවෙම මේ අධිපතිකමට උරුම වෙලා අපදිච්ච සතියට අධිපතිකම දීපු ගමන් ආධ්‍යාත්මික ජීවිතය අරදීන ගැටුම් අරදීන බාධක ඉන්නේ අපි. ඉතින් ඒක පළවෙනි වතාවට මගේ ජීවිතය හම්බුනේ ඥානකොණ්ඩ ස්වාමීන් වහන්සේගේ සීයේ බලමයි මේ කියන පොතේ. ඒ සංකේ මුල්ම පිටු දෙක ඇතුළත මේ සම්පූර්ණ මේ විතරේ කියලා කියනවා. මේ සතියට නිසිතන නොදීමේ සාපය තමයි පෘථග්ජන කම. සතියට නිසිතන දීමේ ආශ්චර්ය තමයි සර්වඥතා ඥානය. සර්වඥතා ඥානයක් ඇති උත්තරනකට හැර කවදාකවත් සතියට මුල් තැන දෙන්නේ හිතෙන්නේ නැහැ. මොකද සතිය අපිට ලාභ සත්කාර සම්මාන දිනෝක නිකන් දෙන්නේ නැහැ. ලාභ සත්කාර සම්මාන දිනෝක දෙන්නේ සද්ධාවෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන්, වීර්යයෙන්. සතිය කරලා දෙන්නේ ඇති හැටි පෙන්නලා දෙන්නේ විතරයි. ඒ නිසා අපි හැම වෙලාවෙම මේ ලාභයට සත්කාරයට සම්මාන දුවන්න ගියාම ඉබේම අධිපතිකමට පහළ වෙච්ච සතිය බොරු ගැන්වෙනවා. ඉතින් මුළු වෙනාට පස්සේ කාමරේ ලයිට් එක දාන්න නැතුව කාමරේ අත් කරන්න හදනවා වගේ. කොතනද බලු දෙන්නේ කොතන තියන්න ඕන කියලා පේන්නේ. ඒ වෙනුවට අත් කෙරුවේ නැතත් කමන්නේ ලයිට් එක දාගන්න. සතිය කරලා දෙන්නේ බඩුවක් කරලා දෙන්නේ නැහැ. කාමරේ ලයිට් එක දාලා දෙන්නේ. ඉතින් ඒ දේ කරන්න දවස පුරා සතියෙන් ඉන්න කියලා මොකක්වත් ඕනේ නැහැ. ඒක ඔක්කොම කල් ගියාට පස්සේ තේරෙනවා. දැනගත්තත් නොදැනගත්තත් සතිය තියෙනවා කියන එක හොඳට තේරෙන්නේ යම් ප්‍රමාණයකට සතිය වඩාන කියලා අඩේ මේ ටිකේ මම සතිය තිබුණා නැහැ කියලා තේරුණාට අර ඒකවල තේරෙන මේ ටිකේ නැති බව දැනගෙන තියෙනවා මම අවුරුදු 41 වගේ මගේ ලොකුසාන්ද නැති උනේ එක දවසක් හැන්දෑවේ දැන් ඔකෝම ආරණ්‍ය වැඩි කරලා 89 භාවනා කළ යනවා ලොකුසාන්ද කාර්යයේට රැකටිලා ඉන්න කියලා නෑ මං ගිහින් වන්දනා කරලා එන සංස්කරම කුටියට යනවා කියලා අර කුරුද්දක් තිබුණා. ඒ ගිය දවසේ නිකන් කතාවකට වැටුණා. කතා කරනකොට මම කිව්වා ස්වාමීන් වහන්සේට මේ අපේ ගෙදර ඉඳලා නැත්තම් මකට පොඩ්ඩක් වැඩි යන්න ඕනේ කඩමන්ඩියට. හරි කම්මැලි අපි කඩේ කඩයනවා කියලා කියන්නේ ඉතින් අපි පොඩි අයයි මායි දෙන එක එයා ගොඩමාරේ කඩේ යනවා නිගාසමාරේ මම කඩේ යනවා අපි දෙන්නට කඩේ යන එක මහා කරලා දෙන්නේ. ওই පොඩි ගතමනාවකුත් හම්බ වෙනවා කියලා. ඒ දවසවල සීනි රාත්‍රී 73යි අම්මලා 75ක් වෙනවා. එතකොට ඒ තුන පැට්‍රෝල් ගාස්තු. ඒ කියවම ගියාම 7 8 9 සමානලාට එකට ඒක කඩලසක් පහක් වගේ ගත්තාම එතන කඩලා කඩයක් තිබ්බා. ඒක කපා එනවා නැත්නම් සීනි පොඩ්ඩක් කඩේ දාගෙන එනවා. ඉතින් ඒ ටික කොහොමඩක්වත් ඒ තුනක් කැටේ ළමයි ඉතින් ඒක ලොකු ආර්ථික ගණන් දෙනුත් තියෙනවා. ඉතින් සමානලාට මම කඩලා වගේ කකා ඇවිල්ලා ඒ මගේ ඒකට අවුරුදු 7 8 වගේ. නැත්නම් 9 7 8 10 විතරදී. ඒක පාට මතක් වෙනවා කඩලකක උඹ ආවට අසවල හන්දියෙන් එන ඔබට මතකද කියලා. ඒක පාට බලුවාම වෙනවා අනේ ඒ හන්දිය හැමම මට මතක නැහැ. ඒනොත් මම දන්නවා දැන් මොකද උනේ කියලා. ඒ සතිය අපිට තේරෙන විතර සතිය නැහැ කියලා. එනිසා මානසික ව්‍යාපාරයක් කරනකොට ක්‍රිස්ටෝපරේ කාරියනකොට පාට නතර වෙන අර කඩිල කඩේ ගාන ඉඳලා මෙතෙන් එනකන් රිට්‍රොස්පෙක්ෂන් එකක් කරනවා. මේ මේ ටික හොඳට මම දෙක අසවල් හම්බුණා, කඩිල දුන්නා, කතා කරා, කොහොමද කියලම මේ ටික නැහැ. ඉතින් මට තේරෙනවා දැන් මෙතන නිකන් මේ චිත්‍රපටිය දුවන කියලා රෑලි වෙලාවක පිච්චර හොල්ලගේ ලයිට් එක නැහැ. හරි මම ලොකුදාගෙන කිව්වා මම කියන්න කෙනෙකුත් නැහැ. මොකද අහකට එදා ඉඳලා තියෙනවා මේක වැඩක් කරලා ඉඳපුවා self conscious වෙනවා. ඒක කියනවා අර ටිකේම දක්ෂකමයි අදක්ෂකමයි කවුන්ටබිලිටි එක නෑ. ඒකෝ ලෝකනාස්තෝ මේන මේන ගියාත්තේ සතිය වට කිව්වේ. නැත්තම් ඒ වගේ දෙයක් මේ කියන්නේ වෙනවා කාටවත් වෙනවා. ඒ වගේ දෙයක් සිග්නිෆිකන්ට් කියලා වැටෙන්නේ නෑ. කාටද කියන්නේ හිතෙන්නේ නෑ. ඕනම කෙනෙකුට දෙයක් වෙනවා නම් අර ටිකේදී අර මේකට මට හිතලා නෙමෙයි කියන්නේ. නැත්තම් මම දන්නේ මොකද්ද වෙලා කියනවා. නැත්නම් මේ දිගේ මට accountability නෑ. මට ඒකට සපෙල උත්තර කියාගන්න බෑ. හැබැයි ඒ වෙලාවෙදි ගිහිය පිටින් වැඩේ වෙලා තියෙනවා. සම්පූර්ණ මම ඉන්නේ වැඩේ වෙලා තියෙනවා. නමුත් මම ඇහැල්ලා කියන්නේ නැහැ. ඉතින් ඒකෙන් පේනවා මේ අපි දෙන්නේ අපේ 100ට අහුවෙති නැති කොටස පිළිබඳව මොකද්ද මතකයක් තියෙන්නේ. බ්ලැන්ක් එක කරලා ටේප් එක දුවලා තියෙනවා. ඒකෙන් කියන්නේ සත්‍යයක් තියෙනවා. නැති නැති බවට සත්‍යයක් කියලා තියෙනවා. එච්චර තමයි බුදුහාමුදුරුවෝ කියන මාර්ගය ප්‍රතිවදා තියෙන්නේ. ඒක දකින්න නම් ඔය කියන්නේ සත්‍ය තීරණා කියන බව දාන්න. නැතිලා නැති බව දාන්නවා කියන එක අගේ කරන්න තියෙච්ච සතිය නැති වෙන එක පිළිබඳව සතිය නිරෝධය පිළිබඳව හොඳ අවධියක් තියෙන. දැන් ඔය සතිය නිරෝධය කනගාටු වෙනවා. තිබිච්ච සතිය නැති වෙනකොට අපි දැන් කනගාටු වෙනවානේ. එච්චර තමයි අපේ ලූස් අපේ ග්‍රිප් එක නැති වෙනවා. බුදුහාමුදුරට සතිය තිබිලා සතිය ඉවර වෙන තැනකට සතියෙන් සමාදානෙන් ආරම්භයෙන් නිරෝධ සතිය දකින්න වගේ දකින්න පුළුවන් නම් ඒක නිසා කියන්නේ ප්‍රසවාසය ගෙවෙනකොට අන්තිම බිඳුවට යනකම් සතිය වලම ප්‍රසවාසය ගෙවෙන වෙලාවේදී ප්‍රසවාසය ගෙවෙන්නේ සතිය නෙවෙයි අපේ හිත කියන්නේ සතිය කියන්නේ එතකොට හැම වෙලාවෙම පුරුදු කරනවා ඕනේ තොවියක් නටපු දැන් තොවිය අපාර දිහා බලන්න ඉන්නවා. දැන් අපිට පුරුදු වෙලා තියෙන මුල් ගල් තියෙන කොටයි බබා හම් වෙන කොටයි දව දෙමුලයිනේ. බුදුරන්ට බබා මැරෙකට බලපන් මුල් ගල් මුල්ල දෙන වෙලාවේ බලපන් දවස් ඉවර වෙන වෙලාව බලපන් නිරෝධය බලපන්. අපිට පෙන්නේ නිරෝධය ආමංගල්‍යයක් අභාග්‍ය සම්පන්න දෙයක් කියලා. මොකද අපි හිතන්නේ නිරෝධය බලන්න සතිය පිටවන්න බෑ කියලා. නමුත් සතියේ නිරෝධය බලන්න ඕනේ කියලා කොහොමද කතා කරන්නේ? සතිය නැති වෙන වෙලාව තමයි හොඳම වෙලාව. පුළුවන් නම් කාටරි කාරණා දීලා හරි අනේ මැෂින වලට සතිය නැති කරලා දීපන් කියලා ඒක දිහාම ඇහැගාගෙන ඉන්නෝනේ හරියට මේ සැලෙප්පු කුමාරි නැත්නම් බණ්ඩේ බෙල්ල කපන හැටි බලනවා. තමන් ඉස්සරහ කියලා තමන්ගේම දෙහි තමන්ගේම මාස් ඉතින් බලන්න ගන්න දැති මොන කරන්නේ ඉතින් රජුරෝ එතන ගුණපත් පිළිපින්න බලාගෙන ඉතින් බලාගෙන ඉන්නවා ඒ දරුවන් ඉවර වෙන්නේ නැහැ කියනවා මන් දැන් ඇත්තද කියලා වන්නේ දාලා පොඩි බය පැටිය කොටලා තියෙනවා ඊව දාගෙනට අපි දැන් එක කිලි කරන මොන කුමාරපැද්ද මේ අපි වශයෙන් කොට ඔබ මොකද්ද කියලා එතනදී පුළුවන් සතිය බලන්න ඒක දිහත් බලාගෙන සතිය වඩන්න පුළුවන් ඒක නේ දරුවගේ නිරෝධී අපි හිතන මේ සීම ඌර්ජා වෙයි. අපිට සත්‍ය පවත්න්න බෑ. ඒක අශීලාචාරයි, දුෂ්චරිතයි කියලා. ඒ වගේ කියනනම් පටාචාරාට කවදාකවත් සත්‍ය පිළිගන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒක තමයි ඔලිම්පික් ගේම් එකේ තියෙන අපි වෙලේ දුවලා දිස්ත්‍රික් මට්ටමේ දුවලා නැෂනල් ලෙවල් එකේ දුවලා අන්තිමට ඉස්සරහම තමන්ගේම දාරුව තමන්ගේම කීකින් ගන්නවා තමන්ගේම නැගිට ගිහින් තියා ගන්නක තමම නැනවා රමන්තම සම්පූර්ණ කීර්ති නම් නැති වෙනවා නැත්තම් මොනවා හරි වෙනකොට දේවල් බලන්න පුළුවන් බලුවා මේ එච්චරයි පුරුදු කරන්න තියෙන එච්චරයි අපි අපි ඊටාර කියන්නේ ඔක්කොම ලවුදව් කරන්න ඕනේ සද්ද කරන්න තියෙනවා මොබාලට ලකී කියනවා ඔය ලකී තියෙනවා මනුස්සකමත් එක්කම පැකේජ් එකේ තියෙනවා ඒ කිසිම උනන්දුවක් කරන්න ඕන නැහැ. ගතේ වෙන අපිට ඕන කරගෙන සතියට නිසිතයි. එයාට ඕන දැනට ඉඳ දෙන්න එයා ගන්න දන්නවා. අපිට තියෙන එකෙන් දීපට පස්සේ ඉතුරු සියල්ලම ලස්සනට සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඒක අසාධාරණ විදිහට අපි සතිය කරන නැති කරලා අනවශ්‍ය විචිත්‍ර ක්‍රියාශක්තිය ඇති පැනලා දෙන චෛතසික දෙකට මුල් තැන දෙන්න ගියාම සතිය කවදාකවත් මේ අයිතිවාසිකම් දිනා ගන්න තරම් කරන කෙනෙක් නෙවෙයි. හැබැයි තන සීපඩ පස්සේ හරි සංස්කෘතික වැඩපැටියෙක් වගේ සිංහෙක් වගේ කොඩිය ගත්ත දෙල්දාසියෙක් වගේ යනවා. ඒ නිසා නිතරම කල්පනා කරන්න සතියට නිග්‍රහ කරන්න එපා. සතිය නිතරම අපි ආසා වීමද ඉන්නවා. අපි අර සුදුසු තැන. නැත්නම් සුදුසු ස්ථානේ. ස්ථාන පැකිනේ විතරයි අපේ හිල් එකෙන් අපේ කියන්නේ ස්විච් ආවි. එහෙම නැත්නම් මොටිවේෂන් එක වෙන්නේ. හැම වෙලාවක් කරනකොට බලන්නේ ඒ චෛතසික තමන්ගේ ආසනවල ඉන්නවා කියලා එහෙම නැහැ දෙයක්. බෑ අපි යන ඉඩ ගෞරවනීය ස්වාමීන් වහන්සේ භාවනාවෙන් සිත දියුණු කළායක මරණ අවස්ථාවේදී සිහිය පවත්වන ආකාරය සහ භාවනා නොකළ කෙනෙකු පවත්වන ආකාරය පහදා දෙනමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. මම කැමති මේ දින එකනා පහන කරපේ කෙනෙක් දැන් දෙකෙනෙක් කියලා දැනගන්න. එතකොට මට පුළුවන් මගේ භාෂාව පාවිච්චි කරන්න නැත්නම් ප්‍රශ්න අහන කෙනාගේ ස්ටෑන්ඩ් එක ගන්න නැතුව මම කියන්නේ කිව්වොත් මමගේ ස්ටෑන්ඩ් එකේ මම කියන්නේ. ඒකට කියාවි නෑ නෑ උන් ස්වාමීන් වහන්සේ පෙට්‍රල් ගන්න එකද ඩීසල් දැම්මේ. ඒක කරන්න බෑ පෙට්‍රල් ගන්න පෙට්‍රල් දානවා කියලා. එනිසා මේ ප්‍රශ්න අහන එක නා කැමති නම් මම භාවනා කරපු කෙනෙක් නැත්නම් භාවනා යම් කිසි මට බාහක නැත්නම් භාවනා කරලා පරිදි කෙනෙක් නැත්නම් භාවනා නොකරපු කෙනෙක් කියලා එතකොට නම් පුළුවන් සංනිවේදනයක් කරන්න. හරි. ඒ කියන්නේ භාවනා කරමු කෙනෙක්. එතකොට මට දෙන්න තියෙන උපදේශ මෙච්චරයි. හැම ප්‍රසවාසයක්ම කෙලවර මරණයක් කියලා හිතනද ආශ්වාස ප්‍රසවාස කරනකොට හුස් ප්‍රසවාස කියන එක දන්නවනේ. හුස්ම යනකොට ඒ අන්තිම මොහොතේ ඒ ප්‍රසවාසයේ ජීවිතය යනවා ඉලක් ඉල සිත්ජේ බහගෙන යනවා. නැත්නම් හිත හිර කන්දකට වැහෙනවා වගේ ප්‍රසවාසයේ ගෙවෙන වෙලාවේදී ඒකේ බලා සිටීම සම්බන්ධව තමන්ගේ භාවනාවේ වෙනතර වඩා දියුණුවක් වෙනවනම් තමන්ට කියන්න පුළුවන් මරණ වේලාවේදී ඒක සම්පූර්ණ සිද්ධ වෙච්චි අතරමැදි වැඩි අතාරදල ඔළුව ඉස්සරහම නටනවා වෙනකොට මේ මරණයක් ප්‍රසවාසයේ ගිහිම වගේ කොච්චරක් දුරට බලන්නවා. ඉතාලම සිවුම්ටට යනකම බලාගෙන ඉඳලා හිත වට ගන්න නැතුව මේ ප්‍රසවාසයේ ගෙවන් කිරීමේ වැඩ පිළිවෙල තව ඉවර නැහැ. මම මේක දිහා බලන ඉන්නවා ආශ්වාසයෙන් අපේක්ෂාවකුත් නැහැ ප්‍රශ්වාසයේ ගිවන් වුණා කියලා කනගාටුවකුත් නැහැ ප්‍රශ්වාසයේ ගොරෝසු නැහැ කියලා හිතාවුම් කරගන්නෙත් නැහැ ගොරෝසු නැත් නැතුණත් ප්‍රශ්වාසයේ තියෙනවා කියලා නැත්නම් ගෙවෙන්නේ කියනවා කියලා ඒක දිහා බලන හිටියෝ ඒක කෙනෙකුට මරණය ඉස්සරහට අරගෙන රියස් කරනවා වගේ පෙරහුරුවක් වගේ එකක් ඒ නිසා ඒක දන්නේ නැති කෙනෙක් එහෙම භාවනා නොකරපු කෙනෙක් මොන පින්කමකට තිබ්බත් බුදුජානන්සේ දේශනා කරලා තියෙන්නේ හරක් ගාලේ කටුවැටකින් කටුකපුවැටකින් වැඩ කරලා ඉන්න හරක් ගාලේ ඉස්සරහ තියෙන කඩුල්ලක් ගෝපාලලා යන වෙලාවට දොර අරගුවම ඉස්සරහම ඉන්න හරක ඉස්සරහට තල්ලුවා මිසක් බලවතාවට මෙතෙන් දෙන්න වෙලාවක් නැහැ ආසන්න කර්මය කියලා එකක් තියෙනවා අදකන් දොර අරනකොට හිටපු හරක් පැටියව වැටියෝ නැමියෝ තල්ලු ඒ වගේ තමයි මොන එක ඉස්සරහට ආවද ඒක දිගේ තමයි නමුත් ඒක භාවනා කරපු කෙනාට නම් ඒ කියන්නේ ආස්වාදෝ පරිදේශම ප්‍රසාරේ නැත්නම් පිපි නැහැ හැකිලිම අවසානයේ එහෙම නැත්නම් මොනම දෙයක් හරි කවන්නේ මේ ගෙවන් වෙන හැටි නිරුද්ධ වෙන හැටි ක්ෂය වෙන හැටි වැය වෙන හැටි බලන්න පුරුදු වෙච්ච කරාට මරණය කියලා කියන කොහොමද වැඩක් චිත්තක්ෂණයක් නෙමෙයි මරණය සමානට උරා කියලා සිිත පවතින ඒකට පියවරෙන් පියවර පේනවා එතකොට ඒක හසුරුවා ගන්න, ඒකට හැඩ ගැහෙන්න තියෙන ඊට වැඩි. ඒක කියන්නේ thin slicing of time කියලා. ඒක ඉක්ක්ෂණය එක කැටයක් නෙවෙයි. ඊටාම නිකක් පොතක පිටු පිටු කරලනවා වගේ බයිබලයක් වගේ පොතක පිටු පිටු කරලා පිටු 600ක් 700ක් විතර ගියාම ඔන්න අඟලක් විතර මහත හිටිනවා. පෙරලගෙන පෙරලගෙන තදිච්චි වැඩක් ඒක. සතියෙන් නැවතිල්ල වැඩ කරන්න පුරුදු වෙන්න කියලා කියන්නේ මේ මරණේ පාඩ දඩස්කාර එකක් නෙවෙයි ගොඩාක් වැඩ පිළිවෙලා. අපේ විඥානය පිටේන සිවියේ වැඩ කරේ විඥානේ ඉන්ද්‍රයන්ගෙන් අයින් වෙලා ඇතුළට තැම්පත් වෙනවා. ඇතුළට තැම්පත් වුණාට පස්සේ එළියට යන පිටිකර දෙකම තියෙදි ආශ්‍රයයක් තවදුරටත් ඇතුළෙන් ඇතුළට ඇතුළෙන් ඇද යනවානේ භාවනා කරනකොට අන්නේ කටයුත්ත බලෙන් සිද්ධ වෙනවා මරණ දක්ෂ. ඉතින් සාර පිටිනව කැපෙනකොටම ඒක භාවනාවේ අත්දකපරදි කෙනෙක් නම් එතෙන්දම හිතනවා මරණයි කියලා. ඇයිනම් මැරෙලා නැහැ. තව වැඩි යනවා. ආන්න මගදී තේරෙනවා දැන් ඉතින් මේ පිට සම්බන්ධ ගන්න නැති උනාට තව පණ තියනයි කියලා. ඉතින් මේක වුරු කරලා නැහැ, කුරුදු කරලා නැහැ. ඉතින් ඒකට ආයෙ ළඟනවා කතා කරන්නයි, ළඟරන්නයි ඉතින් ඔබ මම වෙලාදී විකාර කරන්නේ. තමන්ගේ ඉදරට සම්බන්ධතාවය නැතුව තියෙන ප්ලග් එක ගලවලා තියෙන්නේ කතා කරන්න ආද. කියන්න ගන්නවා පුතාට කතා කරලා අන්නත් නැහැ බුදුරේ හතර සීන අනේ පුතේ උඹ කාටවත් දෙන්න බෑ ඔබ තියාගනි කියලා. ඉතින් ඒක එතකොට බලන්නේ විදිහට වෙන්නේ විකාර තමයි. ඇත්තටම විකාරයක් තමයි. මේක වුරුදු කරලා තිබ්බනම් හිත මෙතන ඉඳලා මෙතෙන් යන හැටි නෑ මෙතෙන් මෙතෙන් යන හැටි නෑ මෙතන මෙතන එක ටිබෙටන් බුක් ඔෆ් ඩෙඩ් එකේ තියෙනවා මාතෘකාවක් සිහියෙන් ඉන්නවා නම් නිවනට ඉතාම කෙටි මාර්ගයක් කියලා. මේ පරිසංවිධා මාර්ගයේ සඳහන් කරන සමදේශී අවස්ථාව කියලා මරණය හොඳට සිද්ධිය සිද්ධිය බලහිටියොත් අනේ අනේකයි අවබෝධය දෙකේ කරින් වෙන්නේ. දැන් නැතුව මේ මේ ඔක්කොම පිටලෝකේ අල්ලබදාන ඉන්නේ කරාට බලයෙන් මේකේ ප්‍රඥය ගලවලා දාපු ගමන් මහා අවුලක් එන පටන් ගන්නවා. මොකද ඒ තරම්ම මේකට මේ බැඳගෙන ඉන්නේ මගේ වස්තුව මගේ දරුවා මගේ ආගෙන්දම අනම්මනක් කියන්නේ ඉතින් ඔව් කියන්නේ ගලවලා ප්ලග් එක ගලවන්නේ කියලා නෙවෙයි. කොම්පියුටර් වැඩ කරමින් ඉඳද්දිම UPS එකෙන් ප්ලග් එක ගලවලා දැම්මම ඒක ඔක්කොම දැන්නේ. අනිත් දවසේ ස්ටාර්ට් කරනකොට බයින කොම්පියුටර් වල දාගරින් බලන්න. හරියට වැළුවේ නැහැ. ඕක බලපන් මට වෙච්ච දේ කියලා කොම්පියුටර් රීස්ටාර්ට් කරනවා. ඊළඟ වස්තු ගියාමත් රීස්ටාර්ට් කරන්න ගියාම අන්තිමට තමයි. මේක ක්‍රමයට වැහෙන්න කිව්වනම් ඊගාසරේ ස්ටාර්ට් එක ලේසි. ඉතින් මේ භාවනා කරන කට්ටිය මේ මරණය තමයි රියස් කරන්නේ. ස්වාමීන් වහන්සේ සම්මා සමාධිය හා මිච්ඡා සමාධිය අතර වෙනස පෙන්වා දෙනමින් ඉල්ලා සිටිමි. මේක ඇත්තටම මේ මිච්ඡා සමාධිය පුතඥය අතර තියෙන අතර සම්මා සමාධිය ආවේ මාත්‍රා තියෙනවා කියලා අපිට පුළුවන්. මීයක් බලන්න බලලෙක් කටයුතු කරනකොට ඒකේ තියෙන ශිල්පේ මොනම කෙනෙකුටවත් පුරුදු කරලා ගන්න බෑ. මිනිහා අල්ලන්න බලලා කටයුතු කරනකොට කිසිම සත්‍යයක් නොකර මිනිහා පෙන්කර කර ඉන්න වෙලාවේදී දවස් අවුරුදු ගාණක් යසලසුම් කරනවා. ඒක දෙන්නේ ඔය අනේතම් බලාගෙන මංකඩවල් බලාගෙන වෙලාවල් බලාගෙන ඉඳලා හරියට සෙට් කරලා ඒ ළඟට යනකොට බලන්න කිසිම සද්දයක් නැහැ. mindfully slowly මොනාද සයිලන්ට් යෝගාචරට ඕනනම් අවසර ගන්න හැබැයි යන්න දන්නේ කොහෙද මේ කරන්නේ දැන් අවසාන පරමාර්ථයේ මීයා ඒකට මිත්‍යා සමාධිය කියනවා එහෙම නැත්නම් ගොඩින් වන්ට ඉන්න කාලේ කියන දේ තමයි ඔය රුපියල් ලක්ෂක විතර සීයේ නෝට්ටු අරගෙන ගණන් කරන බැංකුවක ඉන්න කවුන්ටරින් එක නදියා බලන්නේ ගණන් කරනකොට යන ස්පීඩ් එක එක කොලයක් මාරු වෙන්නේ ගානයි කවුරුරි කතා කරොත් එහෙම ඔය විශ්ව රුපියල් 100කට තට්ටු එනකොටත් තියෙන සමාධියක් ඒකත් නිවන් දක්න සමාධියක් නෙවෙයි ඔය පිකාසෝ ලස්සන චිත්‍රයක් කරලා චිත්‍රය රස බලන්න අටාලි දිගේ පිටපස්සේ පිටපස්සට යනකොට ඒ අතර ගහන චිත්‍රවාදීන් ගහනවා අර ලස්සන ලෝක ප්‍රසිද්ධ චිත්‍රක මොකද මිනිහට මතක නැහැ සිත් වෙනස් වුණාට පස්සේ පස්සේ ගන්නකොට මේ අටහලොතන ඉවරයි කියලා. එතකොට මේ කියන සමාධිය සම්පූර්ණ මනසක මුළු ජීවිතේ වගේ නමුත් වෙන්නේ. ඒකට මිච්ඡා සමාධිය කියලා කියනවා. සම්මා සමාධිය කියලා කියන්නේ උපේක්ඛා සති පාරිශුද්ධිය චතුත්ථ ධාන සමාධිය කියන සමාධියේ ඉන්න බව සතියට ගන්න. සමාධිය ආවයි කියලා නම්බුවක් ගන්නෙත් නැහැ. මේ සමාධිය ගන්න කියලා කනගාටු වෙන්නෙත් නැහැ. සමාධිය නැති වුණත් එකයි තිබුණත් එකයි කියලා ඒ සමාධිය දිහා බලනකොට උපේක්ෂාවෙන් සතියෙන් අනරේතික සමාධියට සමා සමාධිය කියන්නේ. ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාවට අවශ්‍ය මුල් උපදේශ ගැන පැහැදිලි කිරීමක් කර දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඒක නිසා තමයි මම කිව්වේ කාටරි අවශ්‍ය නම් අපේ පොඩි ආම්දුයි කීප දෙනෙක් ඇහුවා. ඒක දැනට අන්න හොඳයි කියලා හිතන විදිහට සොල්සොටි ගොනු කරලා පටිගත කරපු එකක් තියෙනවා අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ධම්සර www.damsar.org කියන වෙබ්සයිට් එකට ගියාම ඉංග්‍රීසියෙන් සහ සිංහලෙන් තියෙනවා. ඒක අහන්න ඉස්සෙල්ලා ඊට පස්සේ එතකොට ඕනකට විවේකව තමයි ගන්න පුළුවන් නැත්නම් මේ පුදියාගන්න පොත් සීට් එක දාලා දෙයි මේදී හරි. එහෙම නැත්නම් කාර්යාලි පුරාකමක් තියෙනවා නම් බර්න් කරලා තියාගන්න ඒක ඇහුවට පස්සේ නම් මට පුළුවන් වෙලා ගන්න නැත්නම් ඔක්කොම තියෙන්නේ ආයඥාන හදේ ස්පර්ශතර එකට ගන්නවා කියවහම මේ කම්මැලි ඒ සමන් ඒක මතක් කරනවා මයිලකට දාලා සීඩී එක තියෙනවා එහෙම නැත්නම් අර දම්තරේක ගන්න පුළුවන් මම ඒ ඉස්සලා කරන මැෂින් එකට ඒවලක් තිබුණා අර ඒක ඉකේ අහලා බලන්න අහලා ඉවරලා අපි දෙමු කොටසේදී සාකච්ඡාවට ගන්න ඒක නම් මුදේ මනුවේ කාට හරි අවශ්‍ය නම් දැන් උනත් කමක් නැහැ ඉවරුණාට පස්සේ මම නම් රෙකමන්ඩ් කරන එක අහන්න ඉඳලා දෙවෙනි සැරේට වඩා කිසි ප්‍රශ්නයක් නැහැ. අනිවාර්යෙන් භාවනා කරලා අහනකොට අයිට වැඩි තොරතුරු තේරෙන්න පටන් ගන්නවා. ඒ නිසා අපි ඒක යන්ත්‍රවලට පාර දීලා ඊගා ප්‍රශ්නට යමු. අවසරයි ස්වාමීන් වහන්සේ ආනාපානසති භාවනාව කරන විට හුස්මවල මුල මැද අග බලබලා සිටින විට එය සියුම් වී නැති වෙලා යනවා. ඊට පෙර ආස්වාසය සහ ප්‍රශ්වාසය දෙක අතර පොඩි ඉඩක් වරණ ස්පේස් කියලා එකකුත් පේනවා දැනෙනවා සමහර විට පළමුවෙනි හුස්ම ඇතුළු වන්නට පෙර හරිසියුම් බියක් ඇති වෙනවා moment of anxiety නමුත් කවදාවත් භාවනාව විපා වේදානන්න හිත දෙන්නේ නැහැ අහලා තියෙනවා සෑම යෝගියෙකුටම භාවනාව අත්හැර යන්න හිතනවා කියලා මේක හරිද ස්වාමින් වහන්සේ අපිට අනුකම්පාවී මෙය ඇත්තනම් තවදුරටත් මේ විස්තර කර දෙනු මැනවි. ඇත්තම ඔක්කොටම හරියනක උත්තර දෙන්න බෑ. කොහොමද අර ඉතාලම දැඩි ලෙස අල්ලගෙන හිටපු දෙයක් තමයි අතින් ගිලිලා යනකොට අනිවාර්යයෙන් මේක පිළිබඳව අනිශ්චිතතාවය අසහනකාරී ගතිය සිද්ධ වෙනවා. ඒ නිසා සම්මුතිය ඉඳලා පරමාර්ථයට යනකොට සාමුද්‍ය අතහරින්න වෙනවනේ. ඒකෙදි කියලා කියනවා මේ ඉතින් ආයෝවන් පොල් පොල් කටු හැන්දට මොන බෙලි කටු හැන්දට පොල් කටු ගොතට ඉතින් ආයෝවන් කියලා අපි සෙල්ලම් ලෝකයට අතහැරලා වැඩි කිලෝමීටර ආවනේ. කාර්ය මතකෙ තිබ්බ. බෙලි කටු හැන්දට කොස්කොල ගොතට කොස්කොල ගොතට ඉතින් ආයෝවන් ඉතින් ඒක සිද්ධි තුන හතරක් කියලා කියනවා. ඒ සෙල්ලම් ලස්සන සෙල්ලම් ලෝකේ අපිට කිල්ල කොල්ල අපිට මතක නැහැ. මේ කෙල්ලෙද්ද කොල්ලෙද්ද මතක නැහැ. අල්ලපු ගෙදර අම්මගේ ධනෙ අපි ඔක්කොම පුදුම ලස්සනට ගත කරපු සෙල්ලම් ජීවිතයක් තිබ්බා. ඒ සෙල්ලම් ජීවිතේ කියලා තමයි අපි පෞද්ගල ජීවිතේ කියන්නේ වැඩි හිටිය වෙලා. ඒ වැඩි හිටියෙක් වෙන්නේ වලකින් ගන්නකොට අර අසාහින සෙල්ලම් ලෝකේ. ඒක කවදාකවත් අපව ගන්න බැරි ගන්න. ඒකේ තාමත් ධර්ම කියලා කියන මුස්ලිම් කාන්තාවට. ලංකාවේ රටක ජීවත් වෙන මුස්ලිම් කාන්තාවක් කෙල්ලෙක් ගෙට වෙනකම් ඕන වෙලාවක එළියට යන්න පුළුවන් කොල්ලොත් එක සෙල්ලම් කරන්න පුළුවන්. හිඳ ගෙට වෙච්ච ගමන් ඇතුළ දරාවහපු අනුශීල 30කටදී පිස්සු වෙනවා. කපාරටම අර මේකට අහු වෙන පටන් ගන්නවා. ඊට පස්සේ එළියට යන්න දෙන්න මොකක් කියලා ගොඩක් කරලා තියෙනවා. ඉතින් ඒ වගේ තමයි අපි අර අපේ ලස්සන සෙල්ලම් ලෝකේ මේ මට දෙන්න මගේ පුංචි කාලේ පැටලි වැට පාට වැට කඩ තුරු නැති වැට පාලින් නැති අපේම අපේම අපේම ලොක් කියලා තමයි අපි මේ වැඩි හිටි කියන ලෝකෙට ආවේ. ඉතින් ඒක දැන මතක් කරන නිසා කයින් යම්බ කරන කෑවට උඩට ඇන්තොත් යටට නැතුව ජීවත් වුණාට මොන තරම් ජොලියක් ඉන්නවද කියලා. දැන් අපිම හම්බ කරගත්ත අතිදෙත්කුත් තියෙනවා. ඒහා සමාන මානසික අතතිකුත් තියෙනවා. ඒ වගේම තමයි මේ සම්පති ලෝකේ පෙන්කට කර හිටපු කෙනාට පරමාර්ථ ලෝකෙට යනකොට ඒ ගිලින ගිලිහිම් පිළිබඳව සෑහෙන ඇන්සයිටි එකක් එතන අනිශ්චිතතාවයක් අසරණ ගතියක් ආරු ගතියක් තේරෙන්න පටන් ගන්නවා ඉතින් මේ තේරෙන දේ කිසිම කෙනෙකුට මගහරින්න බෑ මගහරින්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා එකක් බෞද්ධ ඥානෙ තියෙනවා ඉතින් අනිවාර්යෙන් මේක ගෙවන්න ඕනේ මේකට යන්නේ කියලා දෙක ලෑස්තිලා යන්න ඕනේ තුන ඉතිසර වෙලා තියෙනවා අනිදාට තේරෙන පටන් ගන්නවා මේ නිරාමිෂ සුඛයක් හෝ එහෙම නැත්නම් මේ පරමාර්ථ පැත්තට ගිහිලා ඒකේ ඒ ඉඳමේ අටල වෙන්න නම් මේ ඊටම අතාරින්න. ඉතින් ඒකෙදී හැම කෙනාටම සෑහෙන මේ මොකක්ද කියන්නේ මේ මහ පොළවෙන් විඳලා ආන්තිකාව පාදයට ගිහිලා පුරුත්වාකර්ෂණය නැති කෙනෙකුට නැතුව ජීවත් වෙන කෙනෙකුට මේ ලෝකේ තියෙන කිසිම පුහුණුවකින් වැඩක් නැහැ මේ කිසිම දෙයක් මෙහෙම කියන්න බෑ ඔක්කොම පාවෙන්න පටන් ගන්නවා. කැම ටික මෙහෙම කන්න පටන් ගත්තොත් ඉසිලා යනවා ලෝක පුරා. පසුදියා කටේවක් කරන්න ගත්තොත් පසු කොහෙද වැටෙන්නේ. ඒක ඔක්කොම අපේ ටියුබ් එකට වගේ තියෙන මිලිකගෙන කටට දාලා අදින විතරයි කරන්නේ. ඒ වගේ තමයි පරමාර්ථ ලෝකේ යන මේක හැලෙනකොට ඒ කියන බයම තමයි අපි බාහනා බලා කරන්නේ. බාහනා කරන ප්‍රතිඵල නැති නෑ. බාහනාගේ රෝධීයට 100ක්ම ප්‍රතිඵල තියෙනවා. අපි ප්‍රතිඵලවලට ද්වේෂ කරනවා. ප්‍රතිඵල වලට අතුරු අකුල් හෙලනවා. මොකද හේතුව මේ සම්මුති ලෝකෙල තියෙන කෑදරකම නිසා. ඉතින් ඒක ඇත්තම එක එක්කෙනෙකුගේ දෝෂිකුත් නෙවෙයි. අවුරුදු කෝටි ගාණක් අපි පරිසරයත් එක්ක ස්වභාවික වර්ණයත් එක්ක එහෙම නැත්නම් සර්වයිවල් ඔෆ් පිටස් කියලා සංගල්ල ගන්නල ලබාගත් එකක් නෙවෙයි. ඕක අනිවාර්යයෙන්ම හැදෙනවා. ඒ හැලීම නිකන් වඩ බිමක ඉඳලා පස්සේ තියෙන ඔරුවකට පොළ වෙන මිනිස්සයාට වතුර දින උඩට අඩිය තියප ගමන් හෙල්ලෙන්න පටන් ගන්නවා. කොරපෙමනේ ඉන්නේ. ඉතින් අඩිය යන කයිද. ඉතින් ආරක හෙල්ලෙනවා පුරුදු නැහැ. ඉතින් ඒ නිසා ගොඩ වෙම කණුවක් හයි කරගෙන කණුව බදාගෙන එක කකුලක් තියලා හිමීට එහාට මාරුලා යහා උඩට කොට වෙලා උරුවේ ඉඳගෙන පටල වෙන්නේ කියලා කියනවා නැත්තම් ඒ උරුවේ තියෙන අර තරලයක සමතුලිත භාවය පොළවේ සමතුලිත භාවය නෙවෙයි. ඒ වගේ තමයි රන් වේගයේ කෙලවරට ගිහිලා ආශෙන්තරව උස්සන වෙලාවේදී ඒ දෙතන දෙතරිලදී ඔක්කොම පරිත්‍යාග කරගෙන තමයි ඉස්හාම වෙන්න ඕනේ ඒ ටැග් කිලිපනවා. ඕනම දක්ෂ කෙනෙකුට ඇඟ කිලිපන ගැටි තියෙනවා. ඒක වල ධනේක ගත්ත සාතුලිත භාවය දැන් තරවේකර ගන්න හදනකොට ඒක තමයි සම්පූර්ණ ලෝකේ කරන්නේ මේකට යනකොට අනිවාර්යයෙන් ඒක කාටවත් කරකන්න ඕනේ නැහැ. කීපින් ගැටෙනවා. ඉතින් ඒක ලක්ෂ වාරයක් කරලා කරලා කරලා කරලා පුරු කරගත්තේ නැත්නම් අර මරණ මොහොතදී ඔක්කොම අධ්‍යාත කරන්න වෙලාවක් නැහැ. ඒක නිසා ඒන බය මේ මේ බුද්ධ ඥානක නමක් කියලා කියනවා නිබ්බිදා ඥාන කියලා. නිබ්බේ නිර්වේදයක් කියනවා සම්මුතිය වින්දනය කරගෙන ඉන්න සම්මුතිය විඳ ගන්න බැරි වෙනවා. බල බල හිටපු ආනාපානේ නොදෙණිය යනවා. Taman මේ භාවනා කරන වාඩි වෙච්ච කය Taman නොදෙණිය යනවා. ඒ වගේම කොච්චර වෙලා වාඩිලා හිටියද කියන කාලය පිළිබඳ හැඟීම නොදෙණිය යනවා. ඒ කාලය සහ දේශය තමයි අපි මේ මේ කුණ්‍ය ගහගෙන තියෙන්නේ. ඔය දෙක දිය වෙලා යනකොට ඒකම පුදුමාකාර මේ අසරණ ගතියක් ඇති කරනවා. ඉතින් අසරණ ගතිය තමයි ඒක යටපත් කරන හිතියොත් සංසාරට ආශා කරනවා. යාසන කට්ටිය හොඳට පුරුදු කරපොත් කරනවා තේරෙනවා බුදුහාමුදුරුවෝ කියන්නේ මේක අසරණයි අනාථ දෙයක් මේ අපි අල්ලගෙන ඉන්නේ ඒ නිසා මෙතනින් මේක දාලා යන කොච්චර අකමැතිද කියනවනම් නිදිසතා අපායේ ඉන්න නිදිසතා ලෝකයේ හැදී පැහැවෙමින් කටයුගලේ ඇලෙමින් හිටියත් අපායේ මැරෙන්න බයයි මැරලා කියලා හොඳ තැනක උපදී ඒ වුණත් ආයෙත් පණ ඉල්ලනවලු ආයෙ ලෝකෙ හැංගෙන්න අනේ කොහොඳයි. දීගේ රැකියන කොච්චරම අයියරදී. අපායින් දෙක අපායෙන් මැරෙන්න බය. අනේ අනේ මට සපෝටක් ආවද? තව ඉල්ලනවා. ඒ වගේ තමයි කක්කාව විතරයි නම් දන්නේ. විවේකයක් දන්නේ නැත්නම් ඒ වගේ තමයි මේ සම්මුති ලෝකෙක මේ කරන සම්මුති ලෝකේ ශීර්ෂයක් කතා වෙන්න බෑ. නමුත් తాවකාලිකව අතාරින්න පුළුවන් කතරක් බුදුරජාණන් ශ්‍රී අපිට ඔය අපිට නිෂ්ක්‍රමණය හරහා ඉතිසලක් තිබුණා කවුද? හරහා කරන්නේ. ඉතින් ඒක නෙවෙයි අමාරු. අමාරු දේ මේ කාමෙන් අයින් වෙන්නේ නෙවෙයි කාම සංඥාවෙන් අයින් වෙන්නේ. අයින් වෙන යනකොට ඒ කාන්තෙම අර තමන් ප්‍රිය කරපො ආදරය කරපො විතර සැකවලෙන් තියාගත්ත දේවල් දැක දැක දැන දැන අයින් කරනකොට ඒක ලේසි නෑ. ඒක නිසා මේ මනසට වදින්න. යෝගාවචරයට වදින්නේ වෙන මොකක්වත් නිසා නෙවෙයි අනිත් ඔක්කොම යුවම ඉබ ගන්න මේ මගේ මේ මම කීක හිතපදේ. අර නිසා උන්ට ජීවිතේ තරුණ වයසේ කළු පෙට්ටියේදී භද්‍ර යවන වයසෙන් කියනවා නෑ. ඕක තියා එහා පැතර දාන්න කමක් නෑ කියලා කියන එකට වඳින්න වගේ. ඒක එක ආධ්‍යාත්මිකමයි ආගමිකමයි කදාපත් දීනේ এডুকেෂන් එකේදී හැඟීමක් ගන්න බෑ වෙන කෙනෙක්ට ගන්න ණයට ගන්නත් බෑ තමන්ගත් දෙයක් අතර දෙන්නත් බෑ ඒ නිසා තමා විශ්ීම අපරාප වෙලා පෙරන් කියන්නේ ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාවේදී විනාඩි 45ක් පමණ යන විට හිත තැම්පත් වී එක තැනට රැඳෙනවා. ඒ සමාධියකට යන බවක් දැනෙන්නේ නැහැ. මෙතනින් විපස්සනා භාවනාවට හිත යොමු කළ හැකිද? එසේ කිරීම වැරදිද? මට අවවාද කරන්න. ඇවිදිනකොට සතිය ඒකාග්‍රතාවයට පැමිණෙනවා. හිත යටිපතුලේම රැඳෙනවා. එයින් අමතර දැනෙන ඇතිවීම නැතිවීම ධාතු හතර වැටහීම ආදී මෙනෙහි කිරීම හරිද ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඒක පළවෙනි කොටස අපි අරගත්තු පළවෙනි කොටසදී අර වේදන නැති විදියට මේ කියන වෙනම පළවෙනි වතාවේ මේ වෙලා තියෙන කීපතාව පිටිකෙන් කියලා තියෙනවා. වේදන නැති විදියට තමයි දෙනවා. හොඳට මේ තිබිච්ච ගුරුසුසුන ආනාපානේ දැප්පත් වෙනවා, කියුම් වෙනවා. අදියට බැට දෙමින් තිබුණු කාමච්ඡන්දේ පේන්නවත් නැහැ. ද්වේෂේ පේන්න නැහැ, නිදිමත පේන්න නැහැ, සැකේ පේන්න නැහැ. ඉස්සරහ පස්සට දුවන අතීතයේ පිළිබඳ පශ්චාත්තාප වගේ දේවල් පේන්න නැහැ. ඒ නිසා ලොකු කටවතුරක් අතර රීතාවල ගිය මිනිහෙකුට කල්ලියක් පෙට්ටියක් හම්බුනා වගේ යන්න පුළුවන් ඉඩක් හම්බ වෙනවා. ඉතින් මේකෙදී මෙතෙන් ගියාට පස්සේ හිත දුර පේන නිසා සංසන්දනය කරනවා. සංසන්දනය කරනකොට මේ සමාධියක් ඉල්ලනවා. සමාධි කියන කේතර අදහස් කරන්නේ ධිට ධම සුඛයක් කියනවා. දැන් හිතමු කටුකොලත් එක්ක බලනකොට මේ ඉන්න එකත් ඇත්තටම මේකට ලොකු සාන්තියක්. අපි අපේ හිත ඒක පුංචි කළ සලකලා මේ සමාධියක් නැති පිළිවෙත පශ්චාත්තාප වුණාට පස්සේ පසීදති කියන හැඟීම පැහැදීම මේ එළඹ සිටි ගතිය සමාදම් වෙන ගතිය ඒක අගය කරන ගතිය නැති ද්වේෂයක් සම්පූර්ණ වැඩි වරක් කරනවා. මේ එළඹිච්ච අවස්ථාව අගය කරන්නේ. ඒකට පුදුජානක පාවිච්චි කරන ප්‍රසීදති කරන පහදිනවයි කියලා. ඒ පහදිච්ච ගමන් සතුටක් කියනවා සමාධියක් කියනවා සුඛයක් ඇති වෙනවා පස්සද්ධියක් ඇති වෙනවා. මේ ඇතිවිච්ච එක අයියෝ ඕක දාම්බුනේ තව මට අර එක බලාපොරොත්තු නෑ කියලා මේ ඒ ලැබිච්ච චිත්තක්ෂණයට වංචනික වශයෙන් ද්වේෂ කරන්න කියනවා මේක කක් පොරක් වෙනවා. එනිසා මේ ලැබිච්ච දේ දැන් දෙකට දෙනවට වඩා දෙකට බාර ගන්න වටන කියලා කොහොම ගැඹුරු කියමනක් තියෙනවා. ඉංග්‍රීසිමුත් තියෙනවා සිංහලෙමුත් තියෙනවා. ඒ නිසා අර හිතපු අපාදුක නීවරණ දුක අරමුණු එකට කරගන්න තිබුණ දුක මතක තියෙන කෙනෙකුට නම් හිතනවා දැන් කරදරයක් නැතරක ඉඳලා මෙතන සිද්ධ වෙන්න තියෙනවා මේ වශීවීමක් කලන්නකෝ මේරිමක් සිද්ධ වෙන්න. ඒ මේරිම සිද්ධ වෙන්න දැන් ඉන්න தත්ත්වයේ අති ආරම්භය කරන්න. නම්බුකාර කියන කෙන මානපත්තරකමක්වත් කෙලෙසයි කගේ ආරම්භයකුත් නෙවෙයි. ඉන්නක දැකලා ඒක පැහැදුනට පස්සේ ඒ ආයතනයේ ආනිසංස තේරෙන කරක්. මේ ඇබිච්ච දේ පහදින් නැත්නම් ඒ ආයතනයේ තියෙන ආනිසංස නොලැබෙනවා කියලා බුදුජානනාංශේ ඒ උපට්ඨපාද සූත්‍රයේදී ආනන්ද සප්පයි සූත්‍රයේදී පැහැදිලිවම දේශනා කරනවා. ඒ යෝගාවචරය මේ තමයි පත්‍විචි தත්ත්වය පිළිබඳව මනා තත්ත්ව ගැන කියන්නේ වටහා ගැනීමක් නොකළොත් එකලතර පාර කරනවා. ඒ නිසා ඉතින් යනකොට බෞද්ධ ඥානය වගේම තමයි අර ඉඳලා එක ඉඳලා ආපු එකේ තිබුණ කොහොල් ගැතිය. ඒකෙන් මේකේ ගොඩාක් වෙලා මෙතන ඉවසීමෙන් මේක tempat වෙන්න ඕනේ. මිරිකල අම්බරලා ගන්න බෑ මේකේ. අනිත් එක විපස්සනාට හරවන සමතාවයක සුද්ධ විපස්සනාව කොහේ හිත තියෙන්නේ. ඉතින් ආයශරයක් හොගාය විපස්සනා කරනවායි කියලා බුද්ධයන්ගෙන් උගායි නැහැ ලැබුවොත් බබා දුයිද කියලා. දන්නවද මොකද වෙන්නේ කියලා? මේ අම්මට තේරෙන්නේ නැත්නම් බබා දුයිද කියලා. ඒ අම්මට මං හිතනවා මම ඥානේ නැහැ කියලා. බුද්ධයන්ගේ ඔබට කතා කරලා බබා මම පොලිටි ගන්න යන්න හදන්නේ පොඩ්ඩක් කියනවා දුයිද කියලා කිව්වොත් එහෙම නැත්නම් අනුත්ම කාර්යයක එන්ජින් එක දුවද්දී ආයෙ ස්ටාර්ට් එක ගහුවොත් මොකද වෙන්නේ? දැන් තියෙන කාර් විතර වගේ දඩදර ගහන්නේ නැහැ. ඩෑෂ්බෝඩ් එකේ විතරක් එළියක් තියෙනවා. ඒකේදී හයි ස්ටාර්ට් මොටර ගැව්වොත් හරි බයයි. ඉතින් මොකද එන්ජින් එක දුවද්දි මේ දුවන විතර ගන්න ඒ නිසා ඒකේ தත්ත්වය වටහා ගැනීම කෙරුවේ නැත්තම් දුවන මැෂින් එකේ ආයි ස්ටාර්ට් මොටර ගැව්වොගේ අවුලකට පත් වෙනකොට ඒ වගේ වැරදි ලොකු බරපතල අපරාධ නෙවෙයි. ඕනම කෙනෙක් අතින් වෙනවා. ඒ කියන්නේ ධර්ම ගෞරවය කියන තනි වචන විතරයි මේකට උත්තරේ. මේ කරගෙන යනකොට හැම කෙනාටම කොහොම ඉවසියෙන්නේ ඉවසන්න විතරයි නිවන් දකින්නේ. ඔක ඇක්සලරේට් කරන්න යන්න පස් ස්මාර්ට් වෙන්න යන්න එපා. ඔය ලැබිලා තියෙන තමයි විපස්සනාවක් කියලා ගණන් ගන්න. ඔය සතිය තමයි අපේ පෙරගමන් කරු සමාධියම නෙවෙයි. සතිය ආගද අගයාරම්භ වෙච්ච ගමන් සමාධිය. නැතු සමාධිය බලෙන් මේ පොළොමේ ආදරේ බලෙන් ගන්න බෑ. ඒත් එක ආදරේ ලබා ගන්න ක්‍රමයක් තියෙනවා වගේ ඒ තත්ත්වය කියන්නේ ඒ පැහැදීම පසීදති කියන වචනේ තමයි ධර්ම කවරේ කරන ඒ තත්ත්වේ වටහා ගැනීම හරියටක් වෙන නිසා මේ භාවනා කරන උගෝදෙනේ මේ භාවනාවට උපස්ථාන කරන දන්නේ ෆැසිලිටේට් කරන දන්නේ අනුග්‍රහ කරන දන්නේ ඒ නිසා අරිනත් කොම්ප්ලීට් කරගන්න නැතුව අදාළ නැති ප්‍රයත්නයක් ගන්න. දැන් මම පස්සේ අර පැහැදිලිව වර්ගී කරගත්තා වගේ අනාකූල ප්‍රවාහය ආකූල කරගත්තා වගේ වෙනවා ඉතින් ඒක ඇත්තටම කර්ම දෝෂ. ඒක ගොඩක් කරලා කරලා කරලා තේරුම් අරගන්න ඕනේ. ඒ යන වැඩේට අනුග්‍රහ කරන්න දැන් වැඩේ යන ගමන්නේ ඒක කරපුරුද්දෙන් අහපුරුද්දෙන් දරපුරුද්දෙන් අතපුරුද්දෙන්ම තමයි කරන්නේ. ඒ නිසා මේ තියෙන සත්‍ය හොඳයි. මට කියන්නේ මේ තත්ත්වෙදි කොච්චර වෙලාවක් යමක් නොකර ඒ දේ දිහා බලන්න පුළුවන් කිව්වොත් ඔක්කොම උඩ ටික ලැබෙනවා. ගරුතර ස්වාමීන් වහන්සේ මම දැන් අවුරුදු 5ක් පමණ උනන්දුවෙන් භාවනා කරමි. සාමාන්‍යයෙන් පරයන්කේකදී මුල් විනාඩි 5 10 තුල ආනාපාන සතියෙන් පසු එය සියුම් වී සමහර විට නැති වී යන්නාක්සේ දැනේ. එවිට ඊටාම සූක්ෂම ස්පන්දනයක් හෘදය පැත්තෙන් දැනේ. මෙය සමහර විට සියුම් ආස්වාසයක්ද ප්‍රාස්වාසයක්ද යන්න සැක සහිතය. මේ ස්පන්දනය සමහර විට ශරීරයේ වෙනත් තැන්වලද දැනේ. මේ ස්පන්දනය සමගම ශරීරයේ ඊටා සියුම් ලෙස සැලෙන්නාක් වෙන් දැනේ. වරණකලියෙන් තියෙන ඉස්සරහට සහ පස්සට. සෑම පරයන්කයකදීම මේ අත්දැකීම දිගටම දැනේ. මම ඒ දෙස බලා සිටීම නිවැරදිද? මේ අත්දැකීම අවස්ථාවලදී සතිය සහ සමාධියේ ඊට ප්‍රබල බව දනි. තෙරුවන් සරණයි. මම හිතනවා ලියලා තියෙන ඔක්කොම භාවනා කරපු කෙනෙකුට කියන්න අමාරු නෑ. කෙටියෙන් ලක්කාර විදිහේ උත්තරයක් දෙනවා නම් බලන්න මේක ගන්න පුළුවන් පරියන්කේදී විතරද කියලා. මේ කියන කම්පන චන්තර මේ කියන ඇතුලේ තියෙන ওই ශක්තිය සක්මණේදී ගන්න ඕන. එදිට වැඩ කරනකොට ගන්න පුළුවන්. ඉඳා වැඩිලා ඇඳේ ඉන්නකොට ගන්නත් පුළුවන්. ක්‍රියාශක්තියකින් වැඩ කරන වෙලාවට ගන්න. ඒ නිසා මේ පරියන්කේදී අත්දකපු මේ දේ පරියන්කේදී තව දියුණු වෙන්න තියෙනවා. නමුත් හොඳට බලන්න ඒක මේ ඉඳගෙන ආනාපාන කරනකොට විතරක් කියන එකක්ද නැත්නම් ආනාපානේ හරහා කියලා මේක අඳුරගත්තට පස්සේ සක්මන් කරනකොටත් ඔය දේ හීන වලින් යටි චිත් වෙන්නේ නැද්ද කියලා කවුරුත් එක ගහ බැන ගන්නකොට උනත් තමන් ජීවත් වෙන බවට මොකද්ද සංඥාවක් තියෙන්නේ. මැරෙන නැති බවට මොකද්ද සංඥාවක් තියෙන්නේ. ඉන්න කියලා නැති බවට මොකද්ද සංඥාවක් තියෙන්නේ. සීමුද්දා වෙලා නැති බවට මොකද්ද සංඥාවක් තියෙනවා. අනික ගොරෝසෙව කපාගෙන ඒක බලන්න පුළුවන් නම් උපත්තිම මරණය දක්වාම තියෙන සංඥාවට කිට්ටු කරන්න හදනවා. එනිසා ඒක ප්‍රඥාට සීමා කරන්නේ නැතුව උත්සාහ කළ බලන්න සාහකාමී අවස්ථාවල සක්මණේත් අත්දකින්න එදිනදා ජීවිතේත් අත්දකින්න ඒක තමයි තේරෙන පටන් ගන්නගනි භවය කියලා නම් කරන්න පුළුවන් කොට තමයි. භවයේ ස්වභාවයක් තියෙනවා නිතරම සංඥාව නිකුත් කරන. අනිත් ගුරු සංඥා කියනකොට ඒක අහුවෙන්නේ නැහැ. ගුරු සංඥා කපා ගන්න කොහෙද ගිය දවසට හඳුනාගත්තට පේනවා කොච්චර ගොරෝසු සංඥා තිබුණා ඒක යට අඩියේ උපස්තරේ මේ සංඥා කියන ඕකට හුදේකලාව කියලා නම් දාගන්න. ඕක තමයි අපි හුදේකලාව වෙනවා කියලා කියන්නේ. ඕක තමයි විවේක වෙනවා කියලා කියන්නේ. ඔතන තමයි සාමයේ තියෙන කම පුළුවන් තරම් බලන්න දවසටයි 24ම පුළුවන් නම් වැඩක් කරද්දී හෝ සක්මන් කරද්දී හෝ වැඩක් නොකරද්දී හෝ මේ හුදේකලාවේ ඉන්නවනම් පිටින් කෙනෙකුට ඒකට බාධා කරන්න බෑ. ඒ නිසා කෙටියෙන් මේ ගත්ත සාන්තිකර தත්වය සක්මණේ ඡයිදින්ද වැඩවලට කිරීම කුමක් කළ යුතුද ඒ දේ කරන්නේ කියලා කෙටියෙන් සඳහන් කරන්න පුළුවන්. සක්මන් භාවනාවේදී සමහර විට পায় සහ පහත කකුල බර වීමක්ද ඒ වගේම කන්දක් ළඟින වාසේ දැනෙන්නේ ඇයි? ඒ කියන්නේ දැනෙන්නේ බලන ඉඳලා. කරන්නේ දෝ විතු කෙරගෙන කියන මොකක්ද නැහැ. සැටි දින ඇඩිටේෂන් බල බල කයිවාදක් කියලා කියලා ගියොත් කවුරුත් එක්ක කකුලක් තියනවද දන්නේ නැහැ කකුල් තුනක් තියනද කියලා හිතලා එකෙන් කියන්නේ කියලා හිතනවා. කකුල් දිහා බැලුවොත් ඒකයි බලන්නේ. ඒ මේක බරව බහැලා වගේ නේ කකුල කුසල උච්චයට හරියවල් ලක්මක් කරනවා. අනික කකුලක් වගේ. ඒකදී හරි දෙදී බීජ පිළාරි සුන්දර කාලාරි චොක්ලට් එකක් කාරි කයිවාද කියලා කියන්නේ පියවර කීයක් ගියාද කකුල් දෙකකින්ද ගියේ මොකක් කරන්නේ. ඒ නිසා මේ භයානක අකුසල කර්මෙන් බලංගකට තමයි ඉදෙන්නේ. අපි ඒකයි මේ විපස්සනා වෙනකොට අනිත්‍යවල බලවලා ඉන්නවා බැලුව මේක හොදක් නැගින්න නැහැ. තේන්නේම ඔය වගේ මහා බරක් මහා ආයාසයක් සාරිපුත්‍ර සාන්තනා කරගෙන ඉඳන් තියෙන්නේ දෙවිල්ල පෙළන ගැටියක්. උදේ ඉඳලා හැන්ද වෙනකම් පින් කරස් නැතත් දන් දුන්නත් නැතත් සීල් රැක්කත් නැතත් රජා වුණත් රටවැසියා වුණත් ගෑණි වුණත් නැතත් උන්ගේ පීඩි ගෑමක් තියෙන මුළු ජීවිතේ. පෙළන ගතියක් තාතාවක්. ඉතින් අපි ඕක ඕකට අකමැති නිසා මේ අනුන්ගේව වලබලා ඉන්නේ. ඒ නිසා උත්තරේ තමයි මේ පෙනුනේ මොකක්වත් නිදානේ බලන්නේ. ඒකයි මම කියන්නේ ගොඩක් භාවනා කරන්න එපා කියලා. <laughs> භාවනාවේදී භාවනාවේ යෙදී සිටියේදී සමහර විට ශරීරය සැහැල්ලු වී නැති වී වලාකුළු මත තරමක වේගයකින් එළිය වෙන ගම එළිය වෙත ගමන් කරන වාසේ දැනෙන්නේ ඇයි? එහෙනම් අන්තිමට වේ තමයි ගැන ඔය ඔය ඔය වගේ දේවල් වලට යන්න කැමති නැත්නම් භාවනා කරන්න එපා. ඔය ටෙලිවිෂන් එකක් බලන්න, නාටකතාවක් කියවන්න, රේඩියෝ කහන්න, කයිවරක් කැලකල ඉන්න කි. එතකොට ඔහු ඔහුත් වෙන්නේ. භාවනා කරනවා නම් අපේක්ෂා කරන්න එපා අහවල් දේ වෙයි කියලා වෙන කිසිම දෙයක් ප්‍රතික්ෂේප කරන්නත් එපා. ඒ කියලා අහන්න අපිට කිසිම අයිතියක් නැහැ. අපිට බලන්න ඕනේ මේක ප්‍රත්‍යක්ෂ දෙයක්ද? අස්මනාපිට වෙන දෙයක්ද? වෙනමනම් ඒකට පූර්ණ සතියකින් විසක සැක කරන්න එපා. එන දේ සැක කරන්න ගත්තොත් කවදාකවත් ඒක පුත් කියලා වෙන්නේ ඒ නිසා අපි තියෙන භාවනාදී පූර්වම නිගමනයක් ගන්න ඕනේ. භාවනා වෙන දේවල් තෝරන්න බේරන්නේ නැහැ. කොයි එකක් ස්වභාවිකව මතුවෙන එකක් නම් මට තියෙන එක දිහා බලනින්න මිස කදාකත් විනිශ්චය කිරීමේ යුක්තිය පැහැදිලිීමේ විනිශ්චයකාරකත්වයක් ගන්නවා කියන්නේම මාන්නේ කියන්නේම තණ්හාව කියන්නේ මමයි. එනිසා මේක දිහා නිරීක්ෂණය කරන්න පුළුවන් නම් ඒ නිරීක්ෂකාරකම මේ විනිශ්චයකාර පදවියෙන් අයින් වෙලා දැන් ජූරියේ ඉන්නකොට වගේ සිද්ධිය අnderලා භාවනාවට අක්කා. මේකට මේක මේක බහන හරියාවක් නේ. අර හරි ගියාට ඒක ආනිසංසයෙන් මේ වගේ දෘෂ්ටි කෝණයක් හදෙනවා. යොත්සමස්කාරයක් හදෙනවා. සම්මාදිට්ඨියක් හදෙනවා. ඒ නිසා සම්මාදිට්ඨිය හැදුනට පස්සේ තමයි Taman භාවනාවේ දියුණුවට අනුග්‍රහ කරන්න පුළුවන්. නැත්නම් අපි කරන්නේම හිරිහර කිරීමක් තමයි මතක කරන්නේ. සක්මන් භාවනාව හරි විදියට කරනවා කියලා දැනගන්න පුළුවන් කෙසේද? සක්මන් කරන මිනිහ නැති වෙච්ච වෙලාවේ සක්මන හොඳට යනවා. ඉතින් කියන මට්ටමට යන්න ඕනේ මම නෙවෙයි සක්මන් කරන්නේ. ඒ නිකන් වයින් කරලා බෝනික් එක් වගේ ඔල්ලෝසු බට්ටෙක් වයින් කරලා පැද්දෙනකොට වගේ ඒක තියා බලන්න පුළුවන් නම් ඕනේ ඔය සින්දු කියන කෙනෙක් වංග යා සින්දු හොඳට මූඩ් එකට එන්නේ යා කියනවා නෙවෙයි. ඒ සින්දු කියවෙන පටන් ගන්නවා. ඒක තමයි නියම ගැතිය තියෙන්නේ. ඒ නිසා රංගපාන අයින් වුණ ගමන් රංගපෑම ලස්සන තියෙනවා. පාන හොඳට සිද්ධ වෙන්නේ අනපස්මන හෝ ආනපාන හොඳට සිද්ධ වෙන්නේ ආනපාන දැනෙන්නේ කියලා. ඒ තේමන සක්මන හොඳට තේරෙන්නේ සක්මන් කරන්න පැත්තකට වෙලා කෙරෙන හැටි බලන්න. නානායාසයෙන් සක්මන කරන වෙලාවට සියල්ල සුන්දරයි ඔකේ. ඒ කියන්නේ හම්බුනේ වර්තමානයේ හිත වර්තමානයේ තියාගෙන ඉන්න එක තමයි. නෑ ඒකෙන් ඒකස් වර්තමාන හිතන්නේ පමණින්ම සක්මන් කරන් අයින් වෙන්නේ නෑ. සක්මන් කරන් අයින් දැකි වර්තමානයේ පුරා කර කර කර සිද්ධ වෙනවා පුරුදු වෙනවා සීසන් වෙනවා පුරු වෙනවා කියන එකක් තියෙනවා. දැන් අපි මෙතන උඹේ ඩ්‍රයිවිං දන්නවනේ. ඉස්ලාම ඩ්‍රයිවිං කරන්න කියලා අපි ෆස්ට් ගියර් එකට දාගන්නකොට කොහොමද? ෆස්ට් ගියර් එකට දාලා ක්ලච් එක දෙනවා කියන එක කොහොමද? ඊට පස්සේ ෆස්ට් ගියර් එකෙන් කඩලා ගෑස් ටිකක් දීලා ඒක ස්ලෝ වෙන්න යනකොට සෙකන්ඩ් ගියර් එකට දාන එක දැන් සෙකන්ඩ් එකට ෆස්ට් එක දාන දැනෙනවා මෙහෙම ගියා අන්තිම බලනවා টොප් එකේ මේ හයිවේ එකට ගියාට පස්සේ තමයි ඩ්‍රයිවිං කරන බව ගන්න. අනේ ඒක උඩ ඩ්‍රයිවිං. ෆස්ට් එකට දාන්න කඩනවා නම් හැප් වෙනවා නම් ලයිසන් දෙන්නේ නැහැ. නොක් කරනවා එන්ජින් එක ඒ තාක්කල් අපි එන්ජින් එකත් එක්ක හැප් වෙනවා. වැඩි හොඳවට පුරුදු වෙන්න කොච්චර කාලයක් කරනවද? අර ටික සතියෙන් කරන්න පුළුවන් නමුත් සාම ඇමැචුවර් ඒ කියන්නේ තාම පුරුදු නැහැ. හොඳ මැචුරිටි කියන්නේ වල ස්මූත් ෆ්ලෝ එකට වැටෙනවා. කරන්නේක් නැහැ නිකන් ඒක ඒක සෞන්දර්යයක් උපයයි කොහොමද? ආම්රණේ සුඛාන අපි වවදක් මතක සක්මන් කරලා ওই සත්‍ය සිද්ධියම අත්‍යන ප්‍රශ්නයක්ද? දැන් අපි පටන් ගන්න මුලික පටන් ගන්න කතියේ මම දක්වන බල බල නියොත් කරන්නේ. ඔව්. ඒක කොහොමද ඒක ඒක ඊගාව කියවන්නේ කොහොමද? හරි ෆස්ට් එකට දානකොට එයා පැත්තේ සීට් එකේ උගන්න මනස ඇවිල්ලා දැන් ඔන්න ෆස්ට් එකට දැම්ම සෙකන්ඩ් එක දැම්මට අපි කොච්චර ආයාසින්ද කරන්නේ. ඉබේම වාහනයක පුරුදු වෙන්න කොහොමද මොකද්ද අතල්ල කියවෙන්නේ? ඔළුව වල හරියන්නේ මොකද්ද වෙන්නේ? ඒකෝට ඉතින් දැනෙන්නේ නැහැ. මම කියන්නේ මේ දෙක අතර මොකක්ද අපි කරු කන්ට්‍රිබියුෂන් එක? අපි නෙට්නේ ඉලාර හප්පා පරියලකට දාන තැන ඉඳලා ඇඟට දැන් තොප්ප කරන කන් යන යන අතරමැදි අපි වැඩ ඉගෙන ගැනීම සඳහා මොකද කරලා තියෙන්නේ repetitive use නැවත නැවතත් කරන්න. ඒ දේ තමයි අපිට කරන්න බැරි. අපිට හැමදාම රූප බලනකොට විවිධ රූප බලන්න. ශබ්දාන විවිධ ශබ්දාන ගන්ධ රස පහස ඕක තමයි බෝසත් කියලා කියන්නේ. ඉතින් අපිට කවදාකවත් එකක් බොහෝ වෙලා කරන්න වෙලාවක් නැහැ. එකක් කරලා ගන්න මොන්න ආරෝපයක් හරි ගන්නව නැවත නැවත කරන්න කරන තමයි ඔය කියන සීසන් තමයි කියන ඇක්ලමටයිසේෂන් හුරු වෙනවයි කියන එක ඔය හුරුව සුපර් මාකට් එකේ නෑ හුරුව සත පහගෙන දෙලා කිව්වොත් ඒක කාටද අප්‍රත්‍යව බාදුනා කියන්නේ කේනියෙන් වැඩ කරනවා එතනකොට ඉන්නේ මේ හුරු සත පහකට ගෙනත් තියන්නකො මම ඉතින් කියලා දෙන්නම් ඒ කියන්නේ ඒ උදේ වෙනකම් ගගා ඉඳලා ඉඳලා හුරු කරගනි ඔය කඩෙන් ගන්න බෑ ඒක බුදුහාමුදුරන්ට කරන්න බෑපු වෙන්නේ. ඒ නිසා ඒක අල්ලලා දුන්නාට පස්සේ දතකට කඩන්න. ඉතින් ඇයි තමයි ඉතින් කියන එක දාලා විරුවට පස්සේ ආයෙ තමන් කරන්න ගියාම හැමදාම නොක් කරනවානේ. ඒක වෙන ක්‍රමයක් නැත්තම් මොකද කරන්නේ? ඉතින් ඒ නිසා පුරුදු වෙන්න ගන්න කාර්යවල ෆස්ට් එකේ මේකනේ ගෑස් ටිකක් පැටි කරලා පිළිතියි. යන්නේ ඉන්ජින් එක නතර කරන්නේ නැති වෙන්නේ. ගියර් බොක්ස් එකේ ගන්න දෙයක් ඉතින් නැත්තම් වෙන පුරුදු කරන්න බෑ. ඉතින් පොත පරණ පුරුදු කාලයක තමයි මුළු පරණ කාලේ දැන් පුරුදු කරන්නේ. සිංගල් මැෂින් එක පුරුදු කරනවා අලුත් එක කරන්න බෑ පරණ මැෂින් එක පුරුදු කරන්න. ඉතින් ඒ වගේ මේ කටයුත්තේදී නැවත නැවත කිරීමෙන් තමන්ගේ කරන ප්‍රයත්නයේ ධර්ම ගෞරවය තමයි තියෙන්නේ. ප්‍රතිඵල නැහැ ඒක. ප්‍රතිඵල තියෙන්නේ හුරුව කියන එක. ඌරුව කියලා අපිට තියෙනවා ඒක. සීසන් කරනවා කියලා. එකම දේ ලක්ෂ වාරයක් ඒම තමයි භාවනා කියන වචනේ තියෙන්නේ ආශය ඇසුරු කරපු දේ ආශේවනක් ප්‍රත්‍ය නැවත නැවත නැවත නැවත කියනවා. හැමදාම මේ වෙලාවට වාඩි වෙනවා. හැම වෙලාවෙම ලක්ක් වන්න බෑ. හැම වෙලාවම පුළුවන් තරම් සතිය කියලා. කොච්චර කාලද? දවස් කොච්චර? දැන් විශේෂයක් විනාඩිය. එතකොට හාමුදුරනේ භාවනා කරන ක්‍රම ක්‍රම එක එකිනෙක එක එක විදිහට දිනවා මරණ ස්මෘති භාවනා ආනාපාන සති භාවනා still mind uh, ඒ එතකොට එක්කෙනෙක් පුරුදු වෙනවා නම් එකක් හරි දෙකක් හරි හැම එක හැම භාවනා ක්‍රමයකම යන්න ඕනේද නැත්නම් දන්න භාවනා ක්‍රමයට විතරක් යනවා ප්‍රශ්න වලට වෙනස් ක්‍රමයකට අහන්න පුළුවන් නම් මම හිතලා ඒක ගත්තයි කියලා මේකෙදි භාවනා කියන්නේ ගැටේ ලියන පැත්තනේ භාවනා කියන්නේ තිබුණ දෙයක් ලියන එකනේ ගැටේ වදින හැටි වෙනස් නේ අපේ ඒක එක නරක කරන තියෙන කර්ම ශක්තිය වෙනස් නේ. ඒ නිසා එකක යෙදීගෙන යන එක හරි නැත්නම් හරි නැහැ කියලා තේරෙනවා. දැන් මම ආනාපානෙ කෙරුවා. හරියන්නේ නැහැ. මේක හොඳ නම් ඒක. හොඳ නම් ඉතින් දිගහැරලා යනවා. ෆ්‍රික්ෂන් රිස්ට්‍රික්ෂන් වල පාත් එකට වැටෙනවා. ඇදලා යනවා. ඊ නැත්තම් ඒ වදිනවා මේ වදිනවා. ඒකට රටරි කියන්නේ මම ආනාපානෙ කරන මෙන්න මෙහෙම වෙනවා. ඒකෝට එයා හොඳට මුද්ද කරලා බලනවා. අත උත්තරේ ආයෙනම් මෙයාට මෙතන බ්ලොක් එකක් තියෙනවා. ආයෙත් ඔය වෙනකොට තමයි මයිටි කරලා බලන්න. අපි ආනාපානවත් කියලා නැත්තම් කොහොමද දැනගන්නේ බ්ලොක් එක කරන්න කියලා. දැන් කොයි දෙයක් කරුවත් හානියක් වෙන්නේ නැහැ. හැබැයි කරලා හොඳ විතරක් බලාපොරොත්තු වෙන්න එපා. වෙච්ච වැරද්ද දෙලින්ම කියන්න පුළුවන් කියලා. මෙන්න මෙතන මට මෙහෙමම මම අද්දැක. ඒකෝට ගන්න කෙනෙක් අරින්න ඕනේ ආනතර බ්ලොක් එකක් තියෙනවා. බහන නොකර අහින්න කරා මොකුත් වෙන්නේ නැහැ. දුරහන්දන ස්ටිල් මයින්ඩ් එක, තෝට්ලස් මයින්ඩ් එකට යනකොට සමාධියට යන්න පුළුවන් බොහොම ලේසියෙන් යන්න පුළුවන්කම තියෙනවා. thoughts එකකින්ද ඉතින් එතන එතන ඉන්නකොට එතන ගොඩාක් කල් ගොඩක් වෙලා ඉන්නවා. ඒක නිතරම ඒ හිතේම පාවිච්චි කරපුවම මොකද කියන්නේ? අන්තය අන්තිම එක. නෑ එතන හිතියක් කෙලස් නැතිකම. මොකද ඊට මිනිහට ගොඩනක් හම්බුනා වගේනේ. ඒ මනසට දුර පේනවා කලබල මනසට වැඩි. කෙලස් වලින් පහර දෙන මනසකට වැඩිය සිල් මයින්ඩ් එකට තේරෙනවා. අඩුවන්නේ ඒක ඊගාට විතර පවත්තන්න මම මේකයි කරන්න ඕනේ. කැඩෙන්නේ මෙහෙමයි කියලා ප්‍රොසෙස් කොහොමද වැඩේනවනේ. ඒ නිසා යාට පාර හොයාගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ self sufficiency එකක් ගන්න පුළුවන්. ටීචර් කෙනෙක් හිතුවේ shortcut එක තියෙනවා. මොකද එතන ගියාට පස්සේ අපිට state mind එක අදා ගන්න පුළුවන්. ආ යා දන්න ඒකට කරනවා. එනිසා mind එක අපි stillness එක ඉවරන කරපෑකට පස්සේ දැන් හරි. ඉවර වෙන්නේ කොතනද කියලා අල්ලන්න. ඒ මොකට මොකටද කරුවේ? අරින් නැත්නම් ඔන්න ගියා කියනකොට මෙහෙම නැතුවට මෙහෙම කියලා ඒක ඉතින් කවුරුත් කියලා දෙන්න ඕනේ නැහැ. නමුත් අවුල් මනසකට මේ මේ නීවරණ රහිත මනසකට ඒ වගේ පිසුකම් වෙන්නේ නැහැ. නිසා Tamanට කොට එකක් බෑ වෙන කෙනෙකුට කොට එකක් බෑ. Any of the five precepts are broken. Can can the karma be minimized by doing good karma? මේකෙදි තියෙන ඇත්තටම විචාරණයක් මකට පුළුවන් කියනවා. මේ කතාවකට ප්‍රශ්න යොමු වෙලා තියෙන්නේ. එහෙම කරන්න බෑ. ඉගෙන ගන්න. පංචීපදයක් හැදීමෙන් වෙච්ච අකුසලයතාව පිනකින් වහන්න බෑ. නමුත් සර්වඥාන්සේ සඳහන් කළා කියන ලෝණ සූත්‍රයේ උගාපින් කරන කෙනෙකුට පොඩි අකුසල කර්මයක් කෙරුවට ඒක පටන් දෙන්නේ නැහැ. ප්‍රතිනේ බලවත්කම නිසා. ඒ නිසා ඒ දැන් උගාපින් කරගෙන කෙනෙක් දැන දැන දැක දැන වැරද්දක් සිදුවෙන. ඒක බලන්නේ කරනවා තෝතෝ අපායට නතෝ කාලකණි කියලා බනිනවනේ. එතන ඒ වන්සම් යනවනේ අපිට ජජ්මන්ට් එකක් දෙන සාධකයන් එහෙම කිව්වට කියනවා ඒ අකුසල කර්ම කරලා දිවි ලෝකයට යන්න පුළුවන්. තව කෙනෙක් ගොඩාක් අකුසල කරන මිනිස්සෙක් ඊට වඩා පුංචි පාප කර්මයක් කළා අපායට යනවා. ඒ නිසා අපි ওই සායනවලට කර්මේ සාකම ඵලයේ කියන විශේෂ තාම විශාලයි අපි දන්නේ තාමත් පොඩි බෑන්ඩ් එකක් විතරයි. ඒක උපමාවක් දෙනවා සර්වචනාංශේ මේ මේ පීස් එකකට වතුර කොටක් මේ කෝප් එකට දාලා ලුණු කැටයක් දැම්මොත් ඒ ලුණු කැටයට මේ වතුර ටිකට රසයක් කරන් දෙන්න පුළුවන් කියලා. මොකද ඒකයි. ඔක ගංගානංගකට ගඟට දැම්මොත් ලුණු කැටේ ගංගානංගගේ ලුණු රහස් තේවි කියලා. ඒ නිසා ඒ දෙකට සාපේක්ෂතාවය තියෙනවා පින්කම් කරලා අපායයන් කටියක් තියෙනවා. පින්කම් කරලා දිවි ලෝකේ නරකයක් පෞකම් කරලා අපායට කටයුතු තියෙනවා පෞකම් කරලා දිවි ලෝකයට කටයුතු තියෙනවා ඒක ඉතින් අර පසුබිමට සාපේක්ෂව බලන්න ඕනේ ඒක සර්වඥ තාඥානිකෙන් බලන්න ඕනේ පිට ඉඳලා බලන්න ඕනේ Taman එක දිහා බලනකොට අනුන් එක දිහා බලනකොට මතවත් වාදී ඉඳගෙන එනිසා ඒ කල්පනා කරන්න ගියොත් උම්මත්ත කරනවා කියලා අපතේ තුලා ඒක නිසා නමුත් අර මේ පෞවගයක් කරලා ඒක මකන්න පින්වලින් කරන්න බෑ නමුත් මම ඔය කියන කාරණාවත් බොරු නෑ ඒක නිසා Tamanගේ දක්ෂකම වෙන්න ඕනේ පින් කිරීම නෙවෙයි වහුණු කරන්නේ. ඒ තමයි ශිෂ්ටාචාරය. ඒ තමයි මනසේ කුස්සන දේ. ඒ තමයි මනසේ තියන්නේ ආර්ය ආර්ය tattරපත් කරන දේ. අපි මේ පින්කම් කරන්නේ අවු කරන්න තියෙන අවස්ථාවල කරන්න මිස පින්කම් කියලා જાතියක් ආර්ය tattක වාගේ නෑ. අර සමාජයේදී මේ මේ වගේ දැනට ආවම ලතු නෑනේ වරන්නේ. එහෙම සිතන්නේ. අපි මේ වගේ තැන්වල බැලුවා බින් කරන කට්ටියත් එක්ක ඉන්න ගමන් කෙරෙන්න තියෙන අවස්ථාව නැහැ. ඒක අවස්ථාව ආවොත් කොයි මොන කරයිද කියන එක ඒක වෙන. ඒක තම තමන්ගේ හැකියාවක් තියෙන නිසා අපි මේ මේකේදී කෙරුවත් ගෙදර හිටියත් පවුන කිරීමයි ශිෂ්ටාචාරකම කියලා ගත්තා. අපි වහන්න තමයි මේ වගේ තැනක. ඒක එදා ඉඳලා අපිට කාටවත් යැපීමක් නැහැ. තමන් මේ ස්වාධීන වෙන්න ගන්නවා. ඒ වගේම අකුසල කරලා පිනෙන් ඒක පේන් කරන්න හදන්නේ ඒක නෙවෙයි උත්තර කරන්නේ පව් කියලා පවුන ප්‍රතිති මෙතිනේ කියලා බලන්න පටන් ගන්නත් පස්සේ ඒක තේනවා කාටවත් කියලා දෙන්න බෑ ඒක. හැබැයි Taman අවතියෙන් හිටියොත් ධාම බේර ගන්න පුළුවන්. පවුන කරේ ඉන්න පුළුවන් ඒක තමයි ඇතිවෙන්නේ. පාසකුණාට ගත්තා බලන්න ගොඩාක් තින්කන්න අර තාපසේ සකස් වෙනවා කියලා කිව්වා. නමුත් අර මහ කම වෙන සූත්‍රයේ ඇතුළත අර හත්පස කර්ම එකතු වෙලා ඉන්නා යාව උගන්නේ දෙවිලොම් පැටකවල තමයි. ඒකම කරපු කෙනෙක් උනා. ආසන්න කර්මයේ හැටියට යන්න පුළුවන්. කවුරුන්ගේ හිතිය අන්තිමට මොනවා හරි හේතුවක් නිසා මේ මනුස්සයාට ආසන්න කර්මයකට මත් වුණා නම් ඊගාපාර්ට්මන්ට් යන්න පුළුවන් හොඳ තැනකට. ඒක හරියට කවදාකවත් පේස්ට් දාපු නැති දාපු දසුණු චිට් එක වැඩ කරොත් මොකද වෙන්නේ? ඉතින් දැක හම්බ වෙනවා. ඊයගේ හරියට වැදුනොත් සූදෝක් කියනවා ඒක හම්බ වෙනවා. නමුත් ඊග ඒ ආත්මෙන් ගැලුණා නම් අපි ආයෙ කොහෙද කියලා කියන්නේ. එක සැරේකට පොට්ට chance එකක් හම්බ වෙලා යන්න පුළුවන්. ඊට පස්සේ ඒකෙන් ගැලවුණාට පස්සේ ඒකෙදී ගොඩේ ඉන්න පුළුවන් වුණොත් අන්නේ මනුස්සයා අවස්ථාවාදියා හොඳ පැත්තට කට වෙනවා. මොකද අපි දන්නවනේ පොදේන පොදේන පැත්තට අමාරුවෙන් පැත්තනේ වැඩි. ඉතින් ඒ නිසා ඊගා chance එකක් ආවත් ඒක හරියට පාවිච්චි කිරීම මතමයි. අවසාන කර්ම නෙවෙයි කරන ජීවිතේ පුරා කරන ක්‍රියාකාරකම් මුළු එකේම net effect එක එනත සමස්ත වටිනාකම තමයි වටනාම වෙන්නේ. ඒක බලේ කරපු පින් කාඩ්යක් කරලා ඉදිරියට යන්න පුළුවන් නේද? ඒක තමයි තමයි. ඒක තමයි. කොහේ කියම් භවයේ තමයි. After attaining Sotapanna, can that person skip any of the seven lives and attain the Sakutagami stage? It's a wrong formation of the question. Uh, so, anyone can attain Arahattu in this life, no problem. So therefore, let us analyze the question and you will get the answer. ලෝභ, දේශ, මෝහ තුන හිතේ හටගන්නා විට ඒවා දැක ඒවා අඩු කිරීමෙන් සිටීම ප්‍රමාණවත්ද ඒවා අඩු කරගෙන යන්නේ කොහොමද? පටලවිලා තියෙන්නේ ලෝකදේශ මොහ වෙන තුන හිතේ හට ගන්නා විට ඒවා දැන ඒවා අඩු කිරීමෙන් අඩු කිරීමෙන් සිටීම ප්‍රමාණවත්. මොකීටද මේ ප්‍රමාණය අහන්නේ කියලා මට තේරෙන මොකීට ඉල්ල කරලා මේ ප්‍රශ්න තියෙන්නේ කියලා. ප්‍රශ්නේ යොමුව ගොනුව අඩු කිරීමෙන් මොකට ප්‍රමාණවත් වෙනවද කියන්නේ නිවන් දකින්නද එහෙම නැත්නම් මේ ලෝකේ සතුටෙන් ජීවත් වෙන්නද පින් කරන්නද සල්ලි අම්බ කරන්නද එහෙම එක පෙන්නන්නේ මේක හිතා ගන්නත් බෑ මේ හිතෙන විදිහට ඒවා අඩු කරගන්නේ කොහොමද කියන එක දෙන්න පුළුවන් මේ මොකක් එල්ලකට ප්‍රශ්නයක් අහනවා කියන්නේ එනිසා මේ ප්‍රශ්නේ එල්ලයක් නැති පිළිසිතුවක් නැති ප්‍රශ්නයක් ඒ නිසා මේ ප්‍රශ්න කරු නැවතත් මේ ප්‍රශ්නය සභාවට ඉදිරිපත් කරනවා නම් මේ කීප එක මත ඉඳගෙන මම ඉස්සරහින් තමයි කොහේ යන්නද කතා කරන්නේ කියන්නේ මොකට මොකට එල්ල කරලාද කතා කරන්නේ කියවත් ප්‍රශ්නේ මට තේරෙනවා අනිවාර්යයෙන්ම නිවන් දකින්න ඒකවත් නිවන් දකින්න ලෝක දෝෂම අයින් කරනවා කියලා කියලා කියන්නේ පරිඋත්ථාන කෙලෙස් නැති කිරීම විතරයි. ඉතින් අට තියෙනවා දෝෂානුසය තියෙනවා ලෝභානුසය තියෙනවා ඒකට අනුසය කෙලෙස් වලට වෙනම බඩක් කරන්නේ. ඒ නැත්තම් මේ තියෙන සමාධි වාසා භාවනා විතරයි මේක. සමාධි ශික්ෂා විතරයි. හැබැයි ඒක සුදුසුකමක් වෙනවා විපස්සනා ශික්ෂා ප්‍රඥා ශික්ෂා මේක වෙනමම වැඩ පිළිවෙලක් වෙනමම වේතක් වෙනම විස බීජයක් වෙනම පත්‍යක් ඒක තියෙනවා. ඒක නිවනට මේ කාර්යය. මේ සමාධියට සමාජය කියන මැද කාලේට උමිට ප්‍රශ්නයක් වගේ තමයි පේන්නේ ප්‍රශ්න නෑ කොහොම කොහොම ගොනු වෙලා තියෙන්නේ සමාජයේ ප්‍රඥාවක් නේ සොරිනස ලෝභ සිත රාග සිත දැනගන්න පුළුවන් මෝහ සිත දැනගන්න පුළුවන් ඔය ප්‍රශ්නේ අහන මනුස්සයන්ට තියෙන එක තමයි ඒ ලෝභ දුක ප්‍රශ්නේ <laughs> මම <laughs> තමයි ධ්‍යාන ඉස්සලා බලන්නේ. අම්මෝ මොඩය. මොඩි මොඩි කවදා ඉඳලාද ලෝකෙට අඳුර ගන්න පුළුවන් ඕනේ කවදා ඉඳලාද මොහොතට අඳුර ගන්න පුළුවන් මේ මුලින් ඉඳලාම තිබුණාද නැත්නම් අතක් මගේ පිටියක් කියලා ඒක මම විද්‍රෝ කරන්න බෑ කොයි වෙලාවක හරි තීමාත්මක ලෝභ වැඩ කර කර තීමාත්මක දෝෂ වැඩ කර කර යන අපි යම් වෙලාවක මේක ලෝභ මේක දෝෂ කියලා දන්නවනම් that's it ප්‍රතිකල් දෙන්නේ මොයි කියන්නේ මේ දෙකල් දෙන්නේ මේ ලෝභය අඳුරන්නේ නැහැ මොහය නැහැ අසුචි දන්නේ නැහැ මුත්‍ර දන්නේ නැහැ ඔක්කොම අනාවේ ඉන්න පොඩි දරුවෙක් චිකේ මේවා කක්කා මේවා චූ කියලා දැනගත්ත දවසේ අනන්ත අනන්ත එහෙනම් මම හරි මම දැන් මම මම ප්‍රශ්නේම ප්‍රශ්නේ නගන්න හදන්නේ කොයි වෙලාවක හරි මේ මේකයි කියලා හඳුනාගන්න එක විතරයි. ලෝභය නැති කරන්න කිසිම ඕනෙකමක් නැහැ. ඒක මතක තියාගන්න. ඒක නැති කරන්න අපේ එකක් නෙවෙයි. ද්වේෂ කතාවක් නැති කරන්න බෑ මේ ලෝකෙින් එක. අපිට පුළුවන් ද්වේෂයෙන්ම මේක ද්වේෂය. මේක මේ දෙවිදිය කරන්න එක තියෙන. කරන්න දෙවිව ප්‍රශ්න නැහැ. අත ගන්න නැත්නම්. වැඩ ගන්න පුළුවන් කරන්නේ ඕනම වෙලාවෙ ද්වේෂය තමයි මුළු ලෝකෙම ඥානය ඇති කරලා තියෙන්නේ. දැන් දන්නවනම් මේ සීමාවල් ටික මෙහෙමයි කියලා ද්වේෂයේ ද්වේෂයේ වශයෙන් කිලි ප්‍රශ්නයක්. ද්වේෂේ පක්ෂවලත් මොහේ කියලා නැත්නම් අනාගත එහෙම නිපිදෙන්නේ. නැත්නම් ද්වේෂයේ මොහේ නැති කිරීමේ අදහසක් නෙමෙයි තියෙන්නේ ඇතිනොට ඇතින බව දන්නා නැතිනොට නැති බව ඒකට ඒක ලේන්නේ නැහැ වැඩ නැහැ නේද අපි වැටෙන්නේ නැහැ අපි කන්නේ නැහැ අපි වටලවා ගන්නෑ ඒක ද්වේෂයෙන් නැහැ. මේ උගුරට නෙමෙයි ද්වේෂෙත් ද්වේෂ කරනවා. කතාපත. ද්වේෂෙත් ලව් කරනවා. ප්‍රේම කරනවා. ආයෙන නම් තමයි ඉන්නේ මෙන්න ඔය එනකොට ඇන්නේ මෙන්න වැඩ කරනකොට නේ මෙන්න ඔය ගියාට පස්සේ ඒකත් වෙන්න නැවත නැවත ඉඳ දෙන්න බෑනේ ද්වේෂයට ප්‍රේම කරන්න බලන්න තමයි ද්වේෂය කියන නතර නැති තාම මොහේ කියලා <laughs> Please could you give some guidance in Anapanasati meditation with metta? Exactly the same. There's one question in Sinhala. We have a prepared tape, uh, not basically clear to the Anapana, but Anapana taken as an example. So I cordially invite, I have a CD, or if you can go to the, there's a particular website, a lot of my talks are there, and there are, you have basic instructions www.dhamsaradhamsara.org and there you have basic instruction in English. Or oh, otherwise, if some uh, time uh, you have given the CD to Kodiyam Guru, so please listen. Of course, it is consuming about 50 to 55 minutes. So then, if there are any misunderstanding or unclear things, I can take that. I'm sorry, in this question there is a word, I think there is a key in the, in the question, but I can't read what it is. But it asks basically, does power of concentration and mindfulness decrease? And there is another word, and age. Decrease with age. With age. There's no direct relationship, uh, and you can't say part of mindfulness and the mind, uh, concentration increasing with the age or decreasing with the age. Age is a hallucination, man-made thing. The mindfulness and the concentration is beyond time. So therefore, there's no relationship because the Buddha, even at the age of 80s, was so clear what is happening. But he was so weak, but even then, is clear, so therefore, nothing to worry, but as far as the initiation, the beginning, the start is concerned, the Buddha has hinted, if you start in your younger age, easier to do it, faculties are very clear, and therefore start in the early part of your life, uh, you get the highest benefits, but uh, there were some, uh, rather, and some other people, they came, uh, encountered Buddha at a very late age, but even then they were benefited. You can start, you can continue, and uh, there is no such a relationship between with the age. www.damsara අර බලන්න DHAM ද නැත්නම් DAM ද කියලා maybe DAM Yes, Damsara. D-A-M-S-A-R-A.org. මම හම්බුනේ ප්‍රශ්නේ. <laughs> මම ඇහුවේ හම්බුනේ අර ඔබ වහන්සේගේ ධම් සංදේශාව <laughs> ඔබ වහන්සේ විස්තර කරා දැන් අපි මම දැන් මෙතන කියන චිත්තක්ෂණය කියන්නේ සතියෙන් ඉන්නකොට අපිට දුක දැනෙන්නේ නැහැ දැන් ඔබ වහන්සේ ඉස්සෙල්ලා කතා වුත් කියන මත්තුබන්නර ඒ කතාවේදී ළමයා දාලා කොටන වෙලාවේදී සතිය පවත්වගෙන යන්න කියලා එතකොට ඒ සතිය ඒ විදිහට තිබුණාට දුක කියන එක දැන් ඒක දුක්ඛදායක දෙයක් හින්දා දුක හරි ડિප්‍රෙෂන් එයාට කලන්තදානයක් හරි හිම දෙයක් වෙන්න පුළුවන් නේද දැන් ඇත්තටම සතිය තියෙනවා සිහිය තියෙනවා කරන වැඩේ ඉන්න තැන ඒ වුණාට ඒකෙන් දුක නැති වෙනවා ඒ දුක කියන සිතුවිල්ල මේකට කෙලිම වගේ කතා කරලා තියෙන සර්වචනාංශේ වේදනා ධර්මිතේදී සතියින් ඉන්න නැති මිනිස්සයා දුකමත දෝමනසයක් වගේ වකුරනවා දුකයි දෝමනස එකතු වුණාට පස්සේ ඒක ගැන උල් දෙකක් කරනවා අපි දරා ගන්න බෑ කියලා. සතියින් ඉන්න එක නා දුක එනකොට දුක පිළිබඳව අවබෝධ කරනවා මිස දෝමනස්සේ වගුරුවන්නේ නැහැ ඒකට. එතකොට ඒකන් වේදනා වේදේති කායිකං චේතසිකං කියලා කියන යාර වේදනාව තියෙනවා. පැමිණිච්ච දුක වෙනවත් ඒක ගැන පශ්චාත්තාප වීම ඒ ගැන වෛර කිරීම ප්‍රතික්‍රියා කිරීම නැහැ. ඒ නිසා කායික වේදනාව කියන දෝමනස්ස වේදනාවක් ගන්න. ඒ වගේම සතියින් ඉන්න කරලා දෙනවා මේක දෙකක් කියලා. වේදනාව කියනවා කායික වේදනාව කියන දෝමනස්ස මේකට මානසික චෛතසික මේ චෛතසික දුක අපි අපි විහිං ඒ වෙලාව හදාගන්න. ඒ නිසා අපිට භාවනාදි කරන්න පුළුවන් ඉන්නේ දුක කායික දුකට අඩු කරන්න පුළුවන්. දෝමනස්ස දුක ඇවිල්ලා ඒක කැටලයිස් කරන හැටි ඒක උත්ප්‍රේරණය කරලා අවශ්‍ය නැති දැක ගන්න පුළුවන් හරිද ලොකු ඥානයක්. එතකොට තේරෙනවා මේ මෝඩකම නිසා අපි මේ දුකට දෝමනස්සය දාලා ගැළවෙනවා කරන්නේ. රීන්ෆෝස් කරන්නේ. ගැලමයි කරන්නේ නැතුව තියාගන්න දුක දරන පුළුවන්. එතකොට දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න ඒකී දුක සංකීර්ණ වෙන්නේ නැති නිසා. දුක වැටහා අතර පළවෙනිම ඥානය අපිට තියෙන්නේ දුක්ඛේ ඥාන. නිසා දුක නැති කිරීමක් නෙමෙයි අවබෝධ කරගන්න තියෙන්නේ දෙපට එළඹ ඉట్లా. ඒ දුක මට ඕන එකක් නෙවෙයි ස්වභාවයෙන් ෆ්‍රික් මේක. සංසාරේ පවතින ෆ්‍රික්ෂන් එක. ෆ්‍රික්ෂන් එක දෙන්න. ඒක මගේ එකක් නෙවෙයි. එතකොට ඒ කෙනාට දුක නම් මහන්නේ දුකක් තමයි. එහෙනම් දුක අවබෝධ කරනවා විතර සැපක් මුළු මනුෂ්‍ය ජීවිතේටම නැහැ කියලා සර්වඥාන්සේ දේශනා කළා. ඒකයි ස්වාමීන් වහන්සේ අපි එතෙන්ට උපේක්ෂා කියන වචන පාවිච්චි කරන්නේ. උපේක්ෂාව කියලා කියන්නේ එතෙන්ට යන්න ඉස්සෙල්ලා non judgmental unassuming state එකක ඉන්න ඕන ඒක කොම්ප්ලීට් කරන්න. يعني ජජ්ජින්ට ඕන උසාවියේදී නඩුවට ඉස්සර පක්ෂග්‍රාහී වෙන්නේ නැතුව. එහෙමනම් සාධාරණ යුක්තියක් ඉන්නේ දැන් කල්පකාරය නැහැ නේද? එතකොට සාධාරණ යුක්තිය අනු එන්නේ ඉස්සලා ජනාධිපතිගේ පරිගණක කරනකොට මෙන්න මේ විදිහට මම කරලා දීපන් කියලා. ඉනිසා කොහොමද එකපාරේ ඉන්නකොට විතර යටි නෝලෙන් යන සෙල්ලම් ටික පේනවා. එහෙම නැත්නම් සාධාරණ යුක්තිය ඉෂ්ට වෙන්නේ. අර ලස්සන්ට පොතේ හැටියට ගොනු කරලා විනිශ්චය දෙන්න පුළුවන්. නිෂේධ වුණාට තන්නේ කරම ප්‍රීමෙඩිටේෂන්. එතකොට මානවයික වාස්තන් කෙලසෙනවා සාධාරණ යුක්තිය. ඒතකොට නීති උගත්තේ නැති එකක් අරගලා දෙනවා මේක කෑවා නීති ඉගෙනගත්ත එක කරනවා ෂූට් වලට අර වචනේ මේ වචනේ දාලා අර ක්ලෝස් එක මේ ක්ලෝස් එක දාලා ගහන ගහිල්ල. ඒක සාධාරණ යුක්තිය නෑ. එනිසා ඉන්දෝනේ භාවනා මනස විශේෂම සතිය non judgmental unassuming ඒක හරි අමාරුයි. මොකද අපි පුරුදු කරලා තියෙන මේ සපාවයන් යන ගමන කරන්නේ. ඒක තමයි ඒ නිසා වැදගත් තැනකට එන්නේ උපේක්ෂාව. නමුත් උපේක්ෂාවෙන් ගන්න විනිශ්චය නිසා අර දෙපැත්තේ තියෙන අන්ත දෙක ගිලිහී යන තමයි සිද්ධ වෙන්නේ. නැත්තම් අපි අන්ත දෙකක් අල්ලගන්නවා. Venerable Sir, during meditation and also on other occasions, uh, within brackets, most of the time, I feel that there is an observer waiting over. It is just a silence of being observed. I wanted to be, uh, I, I would be grateful if you could explain this with metta. Of course, they need no any explanation because the situation is given. But how can we make use uh, towards the liberation and emancipation is, let the observer to be there without demarcating this is me and this is not me. Whenever this boundary gone, observer may be, but there is no tension, there is no conceit. If you can maintain, if you can employ this very um, observer without marking this is in, this is out, this is me, this is not me, if that is happening, you can see external you have hardness, Patavi Internally you have hardness, Patavi Dhatu, both are the same. Patavi by itself do not know it is in a male body or female body or living body or non-living body. So if you are a neutral observer, you can see Patavi Dhatu in their suffering, confined to what we call mind. My Patavi Dhatu only gives suffering to me. We need a huge amount of partiality. i are unconcerned, no suffering. So you can understand, observe is how partial, how judgmental, how self self uh, punishing. We claim this particular as mine and suffer. As far as he disclaims the outside part is not me, no problem. So why don't you disclaim this problem? So something like that, let the, let the, the observer be there, let the, the, the benchmark be and just see Patavi Dhatu and Patavi Dhatu without in and out, Apo Dhatu and Apo without in and out, then you find it's all simple. Okay, we have taken 1 hour and 45 minutes. So we will take time uh, around 45 minutes up to 4, 4 o'clock. We have time for walking meditation. Thank you very much for participation.